අපි අතව පැයකුත් විනාඩි 30ක විතර කාලයක් කිසි ගාණක් පාවිච්චි කළා කියනවා මට සාමාන්‍ය හරි අමාරුයි පැයකට ධර්ම දේශනා කොටු කරන්න මොකද පටන් ගත්තට පස්සේ ඒක කෙලවරක් කරන්න ඕන නිසා ඉතින් මම හිතනවා මම මේ ඕවර් ටයිම් charge කරන්න ගන්නෑ කියලා. වැඩි වෙලා බනවයි කියලා. කෙසේ නමුත් මම ආර්දනා කරනවා මේ සම්බන්ධව මේ කියපු දේවල් සම්බන්ධව හෝ තම තමන්ගේ මේ වෙලාවට ගැලපෙනවා කියලා හිතන දෙයක් වෙනද මතිමතාන්ත ප්‍රකාශ කරන්න තියෙනවනම් ප්‍රශ්න අහන්න තියෙනවනම් එහෙම නැත්නම් ධර්මාතුකා මතු කර ගන්න තියෙනවනම් එහෙම කරන්නයි කියලා මම ආරාධනා කරනවා මම හිතන්නේ ඒක මේ ගොඩක් වෙහෙසක් වෙයි කියලා. ඒක ඇත්තටම ආධුනිකයට බරපතල ප්‍රශ්නයක්. ඒ මොකද කතාවේ තේමාවයි ඉදිරිපත් කරන වගේ ප්‍රශ්න සාකච්ඡා කරනකොට අපේ හිත ගොඩක් වෙලාට බාහිරවර්ති වෙනවා. ඒක නිසා මේ හරි අමාරුයි කතා කරන වෙලාවදී සතිය පිටවන්නේ සගෙන ආධිනිකයෝ ඒක මගහරවල යන්නේ කියලා. ඒ ගුරුමේ මං ඉගෙන ගත්තේ සයිඩු ස්වාමීන් ඇහුවට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ කිව්වේ ඒ විෂය පිළිබඳ තමන්ට පරිචයක් වෙනවා දැන් මේ කතා කරන්න ඕනේ පිළිබඳ විශ්වාසයක් ඇති වුණාට පස්සේ ඒ උගුරට සතිය පිටව ගන්න එක ভাইබ්‍රේෂන් එක. එතන දිගටම ගාල ශබ්ද පිටේ. ඒ ශබ්ද තමයි උගුරේ තල්ලේ අරිනේ වැටිලා එක එක ශබ්ද හැදිලා ඉව යනවා. බෑ ඇතුලේ තියෙන සංඥාව පටලවෙන්නේ. ඉතින් මේක ඇත්තටම රූපස්කන්ධ වේදනාස්කන්ධ ඉක්මවල සංඥාස්කන්ධය පිළිබඳ හොඳ පරිචයක් තියෙන කෙනෙකුට ඒ ශබ්ද කරන ගමන් ශබ්ද පිට කරන ගමන් කතා කරන ගමන් සතුටුමත් වෙන්න පුළුවන්. නමුත් රූපස්කන්ධ වේදනාස්කන්ධ පිළිබඳව එච්චර පරිචයක් නැති කෙනාට සංඥාස්කන්ධය ඇති කරන මේ වික්‍රමය උගාක් බරක්. එහෙනම් කියනවා මේ වෙලාවට ආධුනිකයට අපි කියනවනේ ඩ්‍රයිවිං ඉගෙන ගන්න කාලේ දෙන ගින තැන් වල වාහනේ එලවන්න එපයි කියලා. ඒකෝර අපි සෙනඟ නැත්නම් කියලා තමයි පුරුදු කරන්නේ. පුරුදු කරලා කරලා තමයි පස්සේ සෙනඟ ඉන්න තැන් වල පුරුදු කරන්න ඉගෙන ගන්න. ඒ නිසා කතා කිරීම ඇත්තටම කියනවනම් යෝග ජීවිතේට ප්‍රධානම වර. ඒ කියන්නේ හිතිට එක තියෙන භාවනාවට තියෙන විපස්සනාවට තියෙන ප්‍රධාන වස තමයි ඒ කතා කරනකොට මොකද කතා කරනකොට පැහැදිලිවම පේනවා පැහැින ලැහැත්තිකින් ගියේ නැත්නම් අසීහ තමයි වැඩ කරන්නේ ඒ නිසා හොඳටම චෙක් කරත හැකි දෙන්නෙක් නිසින්ද කතා කරගෙන ඉන්නකොට එක්කෙනෙක් අහගෙන පොඩ්ඩක් එක එකනා කතා කරන මාතෘකා තේමාවල් ලියන්න බෑ කිසිම එජෙන්ඩාවක් නෑ මාතුකා තේමාවල් පොඩ්ඩක් ලියන්න එක්කෙනෙක් මොනවයි කියපුවා අනිත් එකන ටක් ගාලා ඒකට උත්තරයක් දෙන්නේ කිසි කම්පන්නේ නැහැ. එයාට කියන්න ඕනේ එයා කියනවා. ඒකෙන් අනිත් එකන පමා වෙලා ඉන්න හරියට කටවහන්ත. දැන් ඩක් ගාලා ඒකට දානවා එක කිසිම සම්බන්ධයක් නැති ඒවා ඉතින් අන්තිමට වැල ගැට ගහලා යනකොට ඒ කතාවේ මේ ආවල් දෙයට යොමු වෙච්ච ආසවලාගේ ආසාවක් ඉෂ්ට කෙරුවා කියලා එකක් නැහැ. තුවාලකින් සරව ගන්නවා වගේ ගොජුලාන එක තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ කතාව භාවනාවට ප්‍රධාන බාධාවක්. ඒක පේනවා කතාවේදී සතිය පිටවන්න තියෙන වෙහෙස. අනිත් එක ඒ වරුවක් කුඹක් වැඩ කරනට වැඩිය අමාරුයි කතා කරුවට පස්සේ ඉන්නේ. ඒක තේරෙන්නේ නැහැ. සමහරුන්ට ඒක නැති වෙච්චාම ලෙඩක්. කතා කරන්න බැරි වෙච්චාම ඔළුව තද වෙලා ඉතින් කවුන්සලින් යනවා නම්මනම් පිටුත් කෙරේ. එහෙම නෙවෙයි කතාවල වැඩි වුණාට පස්සේ එන වෙහෙස වරු ගණන් විවේක අරගෙන සම්ප කරන්නේ. නිසා මේකට සෑහෙන ශක්තිය දවනවා. ඒ වචී සංඛාර ඒකට කියනවා මේ දස අකුසල් කර්මගත බලනකොට හතරක්ම සිද්ධ වෙන්නේ වචනේ. කයින් තුනයි වචන හිතෙන් තුනයි. හතරක්ම සිද්ධ වෙන්නේ වචනේ. ඒතන දෝරේ ගලන්න පටන් අරගත්තොත් කොච්චර භාවනා කරුවත් පොකුණ පිරෙන්නේ නැහැ. ලව පිරෙන්නේ නැහැ. මොකද දීක් වෙනවා. ඒ නිසා හුඟක් වෙලාට අපිට දේවල් දොරවල් ඉන්නකොට වෙන්නේ භාවනාව හරියන්නේ නැති හේතුව ඒ කතාව පිළිබඳ ඇත්තම අපිට පාලනය කරන්න බෑනේ. අපි තේන කට්ටියට කතා කරන්න ඕනේ. අර එන්නේ එතකොට අරක මේ මුදාහැරීමක් වෙනවා. බැලුමකට කුපුරලා ගියා වගේ වෙනවා. නමුත් ඒ හොඳට අවදීන් කතා කරුවොත් වචනයේ මාත්‍රාව දැනගෙන. ඒකට කියනවා මුනිවත කියලා. මුනි කියලා කියන සමානද ත්‍රිපිටකයේ මුනි කියන වචනේ ප්‍රඥාව කියලා සඳහන් කරනවා. මුනි කියන්නේ මියුට් ශබ්ද පිට කරන්නේ සරුවචන් වහන්සේ අත්‍යවශ්‍ය හේතුවකට මිසක්ක උන්වහන්සේ ඉදිරියට ඇවිල්ලා කවුරු හරි දා බණකට ආරාධනා කරත් දානකට ආරාධනා කරත් කැමැතිනම් කරන්නේ නිස්සද්ද වෙන්න. අදිවාසේතු භගවා තුන්හි භාවේන කියලා කියනවා. බැරි නම් විතරයි වචනක් කතා කරන්නේ. මට ඉන්න විදියක් නැහැ. අවල් කාරණාවක් කියලා. නැත්තම් කරබන්නේ. ඉතින් දන්න කට්ටිය දන්නවා මේ කරබන්නේ කියන්නේ පිළිගත්තා. සංඝ සභාවකදී වුණත් ඒ මොෂන් එක දානකොට කලින් කියලා පටන් ගන්නවා විරුද්ධ නම් එකක් කතා කරන්න නිස්සද්දව හිටියොත් ඔයගොල්ලෝ එකඟයි කියලා මම පිළිගන්නවා කියලා ඉස්සලා සභාවට දැනුමක් දීලා මොෂන් එක දානවා. දානකොට කවුරු ඔබ්ජෙක්ෂන් නැත්තම් ඒ ඒ කියන්නේ අනුවතයි. ඉතින් ඒක නිසා කතා නොකරන පැත්ත තමයි හදලා තියෙන්නේ. පැවිදි ජීවිතය සහ යෝගාවචර ජීවිතය. ඉතින් ඒක භාවනා මධ්‍යස්ථානික විශේෂම උත්සාහ කරනවා. කරන කතාව ප්‍රයෝජනෙ සරකලා කරන්නේ එහෙම නැත්නම් gossiping එහෙම නැත්නම් මේ කතාව සඳහා කරන කතාව අපි හිතනවා කියේ හානියක් කරනවා. සංස්කෘත පච්චේකාරික වුණාදී හේතුඵල වශයෙන් දැකීම උද්‍යප්පේඥානි අපේක්ෂා ගොඩනැගී දැකීමේ උද්‍යප්පේඥානි කියන්නේ පච්චේකාරික වුණාදී ඉදිරිපත් කරන ඇත්තටම ඔව් එකින් එක එකින් එක ඇත්තටම අර වතුංගිලික පොත්ත ගලවනවා වගේ අනේකක් තමයි. නමුත් ඒ දෙකේ ෆන්ක්ෂන් එහෙම නැත්නම් කෘත්‍ය දෙකක් තියෙන්නේ. අපි ඉටිබන්දම පත්තු කරොත් අපිට පේන්නේ ආලෝකය. නමුත් උගාක ලබලා හිටියොත් පේනවා ඉටිබන්දම Tamange පාමුලට අන්ධකාරයක් ඇති කර ගන්නවා. මොනම ආලෝකයක් අපි පත්තු කරත් ඒක Tamange ප්‍රභවයට අඳුරක් විහිදුව ගන්නවා. ඒක පේන්නේ නැහැ ලේසියට බැලුවා. ලේසියට වෙන්නේ ඉතිපන්දරෙන් ආලෝකයක් දෙනවා. නමුත් එයාගේ මුලට එයා අන්ධකාරයක් ඇති කරගන්නවා. ඒක උගාක් කියලා බලනකොට ඒ වගේ තමයි පුද්ගලයෙක් දැකලා අසුර කෙරුවට පස්සේ ආය ගෑනියෙක්ද මිනිහෙක්ද අනම්මනම් තේරෙනවා. උගාකල රොන්තා කියන මේ මනුස්සයා එන්නේ ඇත්තේ පහත් සමාජ මට්ටමකින්ද උසස් සමාජ මට්ටමකින්ද කියලා යාගේ ආපු පසුබිම තේරෙන්නේ එක සැරයක් අසුවල. උගාකල රොන්තා අනිවාර්යයෙන්ම හිත මේ මනුස්සයා පිළිබඳ ඇසස්මන්ට් එකක් කරනවා. මෙයා එන්නත් මේ බේසික් එකෙන් කියලා. අනිත් වගේ නාම රූප පරිච්ඡේද ඥානය කියන ප්‍රථම ඇසුර ලැබුවට පස්සේ ඒකේ බහුලීකృత භාවයේදී ඒ නාමයට හේතුනේ මොකද්ද? ඒ රූපයට හේතුනේ මොකද්ද කියලා බලන ගතිය චිත්ත නියාමයක්. ඒකට ඕන කරන්නේ නාම රූප පරිච්ඡේද ඥානයේ බහුලීකృత භාවය. නැවත නැවත ඒක විවේකී වෙන්න ආරින්න. නිෂිනින්ද එන්නේ ඒක අනිවාර්යයෙන්ම ඍතුබන්දු ටික බොහෝ වෙලා බලන සමහර විතක තේරෙන පටන් ගන්නවා ඍතුබන්දුව අපිට ආලෝකය දුන්නට එයා තමයි ආලෝක අන්ධකාරයේ ඉන්නේ ඒ වගේ මේ ලෝකෙට පරකාශ කරන කට්ටිය ඒවල වල තියෙන මරගාටයක් බැලුව බැලමට තේරෙන්නේ අම්මෝ මේ ගොල්ල මේ මේ ජයත් අරගෙන රටත් ජය අරගෙන තමනුත් ජය අරගෙන සියල්ල විභූෂණයක් තියෙනවා මම හොඳට බලනකොට පේනවා අර ගෙදර තියෙන මරගාටෙන්ද තමයි අර ලෝකෙට පරකාශ තියෙන්නේ අනිත් වගේ මේ ඒකට අදාළ හේතුව දැකීම තමයි ප්‍රත්‍ය දැකීම. ඒක ධම්මටිති ඥානය කියලා කියනවා. එහෙම නැත්නම් හේතු ප්‍රත්‍ය ධම්ම ඥානය කියලා. නැත්නම් පත්‍ය පරිග්ගා ඥානය කියලා කියනවා. මේ ගොඩක් නම් කියනවා. නමුත් මේ හේතුවේ ඵලයේ වහා ඇතිවීම නැතිවීම තමයි උද්‍යප්පේ කියන්නේ. හේතුවත් වහා ඇතිවීම නැතිවීම තුලින් ඵලයක් වහා ඇතිවීම තුලින් ඕනෑම හේතුවක් ඵලයක් වෙන්න පුළුවන් ඕනෑම ඵලයක් හේතු වෙන්න. හේතුඵල දෙක නාම රූප ඇහැර වෙන මවුන් කරදර කෙනෙක් නැහැ. ඊට වැඩියම ඇද තියෙන ආත්මය කියලා ගන්න අර පද්ධතියක් මේක නෑ තියෙන්නේ බුදු නාම රූපමයි ඒක එකක් මේ විවේකීව එකිනෙකට හේතුක්පත් වෙනවා. අනේ හේතුපත්‍ය කිසිම ඉසුඹුලෑමක් ඉදමතුවා. සීඝ්‍ර වෙනස් වෙනවා. ඒක අපිට පාලනය කරගන්න බෑ. ඒ තරම්ම ඇති වෙන්නේ නැති වෙනවා. ඒක හරියට ඔය ටීවී ස්ක්‍රීන් එක ඩොට්ස් වටන වෙලා බලන්නේ හැම ඩොට් එකක්ම ඇවිල්ලා ස්ක්‍රීන් ස්ක්‍රීන් එකට වැදිච්ච ගමන් නැතිලා. එහෙම නැත්නම් වාහියේ වහින වෙලාවක දිය කඩක් තියා බලන විට ඒ දිය කඩ වතුර බාර වදිනකොටම කම්පනයක් ඇති කරලා ඒක නැති වෙනවා. ඊගායි දිය කඩ වතුර බින්දු වෙනවා කැඩෙනවා. එහෙම නැත්නම් හොඳ කර වෙච්ච කබලකට අබෑට් එකක් දාගුවාම වදිනවත් එක්කම ගොපරනවා ඒක. අනිත් වගේ හේතුවක් ඵලයක් නාමයක් රූපයක් ඔක්කොම එන්නේ නැතිවීම සඳහා මතු වෙන්නේ විනාශ වීම සඳහා. ඒ නිසා අර කඩිය කියලා කියන මට මතකයි මේ සත දහසක් මෙරු පිට වෙනවා දස දහසක් මෙරු ඉගිලෙනවා. සත දහසක් ඉගි උඩට ආවට කට මුලම ගෙම්බෝ ඉන්නවා. පටේට හුණු ඉන්නවා. එනේන එකක්. සත දහසක් මතු වුණාට දස දහසක්වත් ඉගිලෙන්නේ නැහැ. අපේ වැළුවොත් එහෙම දස දහසක් නෙවෙයි එකක්වත් නැහැ. ලක්තනම ලොප් වෙන නාම රූපයක් තියෙනවා. නැත්තම් මේ උද්‍යප්පයක් තියෙන නිසා මේ පච්චපරික්ඛා ඥානීය සහ උද්‍යප්පේ ඥානීයගේ කෘත්‍ය දෙක වෙනවා. සංසන්නත පරික්ඛාවක් දුක කියන බැලෙන් කියන්නේ කවුරුන් දෙකක් තියෙනවා නෝ තමයි මේ තමන්ගේ ශාරීරික දුක ශාරීරික දුක කියන්නේ अमूल्य अमूल्य अनेक किया जैसा कि वक्ता ने कहा हिंदू आदमी भावना व्यापारी करने अल्लाह तक का जिक्र किए पर यही मैंने लगता जिक्र दिया है उसने जिक्र आवाज में जिक्र दिया जिक्र देना जिक्र देना ඥානය කියන්නේ. පළවෙනි එකේ ප්‍රතිඵලයක් තමයි දෙවෙනි. ඒ පළවෙනි එක ඉගෙන ගත්තේ නැත්නම් දුක පිළිබඳව විවේකීව බලන්න ඉගෙන ගන්න. අපි දුක එනකොටම නොදකින් නොපතා නොදෝමකින් කියලා එන්නකොටම දුක පිළිබඳව හොස්පිටි කරගන්න එකයි කරන්නේ. එතකොට අපිට දුකේ ඇතිවීම පැවතීම නැතිවීම දැක්කන්න හම්බෙන්නේ. ඒ නිසා ඉස්සල්ලාම කරන්නේ ඔය තිබිච්ච දුක තිබිච්ච නමුත් මූල කර්මස්ථානේ මේ බහුලීගත කරනවා කියලා දුක තිබිච්චාවයි එයාට උනාට ආවේ මට කමක් නැහැ මම මේක කරනවා කියලා බලනකොට පේනවා මේක එහෙම හිත දුකේ තියෙන ඇඹුල් රසය අඩු වෙනවා. මේක ටිකක් පැලේ රස වෙලක් නැහැ තව. එයා හිතුව ද ප්‍රශ්නයක් නැහැ. ගණන් ගන්න නැතුව අපි වැඩේ කරනවා. එතකොට පුළුවන් වෙනවා විවේකීව මෙයා දිහා බලන්න. දැන් මම වින් ස්ක්‍රීන් එක දිහා බලන තමයි ඩ්‍රයිවිං කරන්නේ. නමුත් සයිඩ් කණ්ණාඩියෙන් කණ්ණාඩි වල පේනව මොනවද ප්‍රශ්නයක් නැහැ. අර හොඳට බුදුසුක දැනන ටක් ගාලා මේක බලලා වුණා තායි වින් ස්ක්‍රීන් එකට එන්න පුළුවන් ගැටයක්. මොකද මම පෙනුනට කරදරයක් කරගන්න හැටින් තරමට ස්ටියරින් වීල් එක දැන් හුරු වෙලා තියෙනවා. යන්න ඕනේ වින් ස්ක්‍රීන් එක බලලා තමයි. නමුත් ඕන්න අරක දිහා බලන්න පුළුවන්. අන්න ඒ වගේ දුක පිළිබඳව නැත්නම් දුක ඇති කරන වේදනා, සාද්ද හිතිවිලි වගේ කාරක දිහා එන හැටි, පවතින හැටි, යන හැටි බලන්න නම් මේ කෙරේ ද්වේෂය නැති වෙන්න. එනතම් පටිඝානෝසය හොඳට අඳුරගෙන තියෙනවා. පටිඝානෝසය කෙලින් අල්ලන්න බෑ හරි වංචනිකයි. ඒ නිසා මේ පටිඝානෝසය පිළිබඳ සංඥාව ගන්නේ සද්දේ වුණාට හිතන රක් කරගන්න නැතුව ආනාපානෙම වැළිලේ. වේදනාවත් වලට හිතන රක් කරගන්න ආනාපානෙ බලන්න. ඉතිවිල කාට හිතන රක් කරගන්න නැතුව ආනාපානෙ බලනවා කියලා කියන්නේ හිතන රක් කරගන්නේ නැහැ කියන්නේ පුරුද්දට වෙන පටිඝානුසේ පිළිබඳ පොඩි අවධියක් තියෙනවා. වෙන්නේ මේක එනකොටම කේන්ති යන එක. එතකොට වෙන්නේ කොරස් කටේවත් අත දාගන්න බෑ හිත කැළඹිලා. වේදනාව බලන්න බෑ ආනාපානෙ බලන්න බෑ. දානපනේ බලන්න පුළුවන් කියන විශ්වාසය එනකොට පේනවා මේ අතරමැද තියෙන වේදනාව දිහා වුණ මේ ඔබ්ජෙක්ට් එකක් විදියට ඔබ්ජෙක්ටිව්ලි බලන්න පුළුවන් ඒක මුලමැද මේක නිසා පළවෙනියම දුක හරහා බැලීමෙන් තමයි දුකේ මුලමැදක බැලීමේ කෘත්‍යයට අපි ප්‍රතිශක්තිය දෙනවා. ඒ කියන්නේ ආකල්ප වෙනසක්. නිල මොකක්වත්ම නැහැ. මේ තියෙන දෘෂ්ටි වෙනසක් විතරයි. අපි දුක එනකොටම නොදකින් කියලා පටන් ගත්තොත් අනිවාර්යයෙන්ම දුකට පොහොර. දුක එනකොට ඒක මම කියලා නෙමෙයි ආවේ. භාවනා ඔබ වැඩ බලාගෙන කියලා හිතියොත් දුක ආහාර නැතුව යකින්ච වෙන්න පටන් ගන්නවා. දුර්වල වෙනවා. ඒකෝට අපිට ශක්තිය. ඒක පිළිබඳ හොඳ උපමා කතාවක් කියලා තිබුණා මේ බ්‍රහ්ම සාම්ප්‍රදායික පොතක ඒ සංකල්ප උපමා විතර ලියු පොතක දවසක් රජ කෙනෙක් මේ ප්‍රාන්ත රාජ්‍යයක තිබුණු සිවිල් යුද්ධයක් නතර කරන්න පිට වෙලා තියෙනවා. පිට වෙනවා කියන්නේ ඇමති මණ්ඩලයට බාර දීලා ගිහිල්ලා තියෙනවා මම එන කවදේ බලාගන්නේ කියලා. ඉතින් මේ වෙලාවේදී <clears throat> යක්ෂයෙක් ඇවිල්ලා තියෙනවා. ඒ යක්ෂයා ආහාරයට ගන්න කේන්තියෙන්. කේන්තිය ආහාරයට ගන්න යක්ෂයෙක් ඇවිල්ලා ගේට් මොරට මොරකාරයට කියලා කියනවා. "යකෝ මට යන්න ඕන ඇතුළට" කියලා. එතකොටම ගේට් එකේ නේද ගෙන්දි ගියා. කේන්ති කියවම යකපෝ දිනුවා. අර කේන්ති ආහාරයට අරගෙන දිනු කරුවට පස්සේ අර මිනිහ දැක්කට දාගෙන දැන් ඉතින් යකා යනවලු. දැන් දෙවෙනි මොන කරදකලු ගේට්ටු ඉන්න මනුස්සය රල්ලු කරනවා ඉන්න උඹට වැරද්ද දෙන්න කියලා හොඳටම කේන්ති පලියක් කරගෙන හෙල්ලක් කරන පැනගෙන ඉතලා. අනිවාර්ය යකා බොහොම ආසාවෙන් අර කේන්තියක් කාපුවාම තවත් බලවත් වෙනවා. දැන් ඇතුලේ ඉන්න මිනිසුන්ට පේනවා ගේට්ටු කඩාගෙන අර තල්ලු කරගෙන එනවා. එතකොට විශාල හමුදාවක් මෙහෙවල එන්න හමුදාකාර ඔක්කොම යකත් එක තරහයි. කේන්ති කරා එන්නේ. ඉතින් යකා අර සේරම කේන්තිය ආහාර කරගෙන ඉන්නවා. මාලිගාවට ගිහ බොහොම උදාකීලායි. ඉතින් ඇතුලේ ඉන්න සේරම මේ නැති කරන්න ඕන මරන්න ඕන කියලා සාප කර කර මේ යකා කිසි බයක් නතු කියලා ආජාසනේ වාඩි වුණාලු මුළු මාලිගාව පෙරණ තරමට මෝ බලවත් ලොකුයි. දැන් ඉතින් ඉන්නවා කිසි කෙනෙකුට කරන්න දෙයක් නෑ එනේන එක්කනා කේන්ති යනකොට යකා ඒක ආහාර කරගන්න. ඉතින් කේන්ති කරන්න කරන්න යකා ඇරෙන්න පස්සේ රාජ්‍යරෝ යුද්ධෙදී ලාභ වෙනකොට ජීවිතේ ඉන්න මනුස්සයෝ දෙයන්න සම්පැතිම් බරපතල වැරද්දක් වුණා. දැන් එන්නේ එන්නේ තත්ත්වය උග්‍රයි. මුළු මාලිගාව ඉතිරි පැතිරි යන විදිහට මෙහෙම යක්ෂ ආවේශයක් ඇවිල්ලා තියෙනවා. අපි දන්නා විදිහට මේ හදං කරා හදං කරන්න කරන්න වෙනස දෙන්නයි. අයිතුන කල්පනා කරන යාවෝ එහෙමනම් හොඳම වැඩි තමයි මේ මනසට ප්‍රේම කරලා බලන්න. කියලා මම හේතු වෙනවා ඔබ හිටපන් කමන්නේ කියලා කිව්වා. දැක්කට පස්සේ අයක අයියෝ මොන තරම් වටින දෙයක්ද මං කාලයක් බලන් හිටියේ හම්බෙන්නේ කියලා කවදාද ආවේ අයියෝ මං හිතේ නෑනේ මේක එකක්වත් දුන්නත් දන්නේ නෑ කියලා අර යකාට මේ ප්‍රේම කරන්න පටන් ගන්නවා. ඒනොට යකා එන්නේ එන්නේ එන්නේ කෙන්චි වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ රජුර දැනගත්තලු දැන් ඉතින් වැඩේ හරි කියලා. මේ මම මේ රාජ්‍යයට බැමි මේ වටිනා රාජකීය අමුත්තට මට බැරි වුණානේ හලකන්න කියලා. සම්පූර්ණ මෛත්‍රී කරන්න කරන්න අරක අර සිංහාසනේ නිකන් මේ උකුණෙක් තරමට පුංචි වුණා. ඒක රජුරෝ ඒක ඇදගෙන ගිහ ජනලින් එළියට දාලා දොර යවුවා. ඉතින් එච්චරයි. ඒක මම හිතන්නේ ලයිට් සෙන්සිටිව් වෙන්නේ. ස්වාමීන් වහන්සේ අපිට භාවනා කරගෙන ඉන්නකොට ඒ වේදනාවක් හරි පිටිවිලක් හරි ආවම ඒක ඉග්නෝර් කරලා ඉන්න එක ඉන්න එක මේ කියන්නේ ඒක දිහා බලන්න ඕනේද? දැන් මම සමහර වෙලාවට ඒක ඉග්නෝර් කරලා ඉන්නවා. එතකොට ඒක ඔය වේදනාව දැනුණාට වේදනාව පස්සේ යන්නේ නැතුව ඒක වේදනාව හිතේදී ආනාපාන සතියට නිවන්නා මේක වේදනාව දැනෙන්නේ නැතුව යනවා. ස්වාමීන් වහන්සේ අපි වේදනාව බලන්න ඕනේද? බලන්න නැතුව එන යන්න. නෑ නෑ ඒක ඇත්තටම හරියටම සීක්වන්ස් එකක් තියෙනවා. ඉස්සරහට යන්න යන්න විකල්ප වැඩි වෙනවා. මුල් වෙලාදී කරන්න තියෙන්නේ මේ සද්දේ, මේ වේදනාව, මේ හිතවිල්ල මම කියලා නෙවෙයි න්යාවේ. මගේ මගේ චේතනානේ මගේ චේතනාව දෙන්නේ මට මූල කර්මස්ථානේ. ඉතින් දැන් මොකද කරන්නේ? මම දැන් පාරට බැස්සා. පාට බහව පාරෙන් එකක් හෙනද. ඉතින් මට යන්න ඉඩ නැහැ. ඉතින් මට පුළුවන් සෙනගයි ඉන්නකම් ඉන්න. ඉතින් කවදාකවත් පාරක් එන්නේ ඉවර වෙන්නේ නැහැ. පාරක් කවදාකවත් ප්‍රයනකම් හිටියට ඉවර වෙනවා. අපිට කියනවා මට අඩියක් තියන්න පුළුවන්කම ඉන්න කියලා. මේ සෙනගයිවිලා මූණට හැප්පෙන්නේ නැහැ. ඊට පස්සේ මම කරන්න තියෙන්නේ මේක මහා වීදියක්. මම නිකම්ම නිකන් සියදෝරිස් නැත්තම් සීලිබිරිස් මට පාර අයින් කරලා දෙන්නේ නැනේ පොලිසිය ඉන්නේ නැනේ අපිට පාඩබද මට කරන්නේ තියන්න පුළුවන් අඩිය තියෙන එකයි තියෙන්නේ තියෙනකොට මිනිස්සු මෝනට මන් තැප් වෙනවා හරහටත් යනවා දිගටත් යනවා නමුත් හොඳට බැලුවොත් ඒ එක මිනිහෙක්වත් එන්නේ අපි හම්බෙන්න නෙවෙයි එකනෙක් ඇතුළේ අපිට බාධා කරන්නත් නෙවෙයි ඒ මිනිස්සු ඉන්නේ මට වැඩිය කලබලයි ඉතින් හොඳට පේනවා මේ මිනිස්සු කරදරයක් කරගත්තොත් වතයක් කරගත්තොත් අපි එතන ටැංග ගහනවා ඒ මිනිස්සු වගේ මටත් පුළුවන් ටික යන්න පටන් ගත්තොත් මට මිනිස්සු නැති පාරක තරම් යන්න බැරි වුණාට ටිකක් යන්න පුළුවන්. අන්නේ වගේ පදකට යන කවදාකවත් අපේ චිත්ත වීතිය, සද්ද වේදනා හිතේ නැති තැනක් නෙවෙයි මේක පොදු මාවතක්. ඒ පොදු මාවතේ අපි ආනාපානෙ අඳුරලා දෙනවා පිවට් එකට තියලා. මේක ඒක නිකන් අපි හැරමිතියට ගන්නවා. ඒකලා අපිට ශක්ති ප්‍රමාණය අපේ ක්‍රමසාවිදුවට ඒක මැක්සිමයිස් කරන. ඒක බහුලීගත කරනකොට අරවත් තියෙනවා කියලා දුක් වෙන්න ගත්තොත් ඒක ලොකුයි. ඒක තිබුණට ගණන් ගන්න නැතුව පුළුවන් හරිය කරගෙන යනකොට අපිට පරිම නතර වෙන්න වෙයි වේගය අඩු කරන්න වෙයි පුළුවන් වෙලා ඉක්මනට යන්න වෙයි. එහෙම කරගෙන කරගෙන යන තේරෙන පටන් අර ගන්නවා මේක කරදරයක් වෙන්නේ හිත ඒක තීශ කරොත් පමණයි. ඒක සර්වඥාන්සේ දේශනා කළා තියෙනවා මහණෙනි මේ වේදනාව කියලා කියන්නේ උලක් වගේ සලකන්නේ. ඇඟේ වේදනාවක් කියන්නේ උලක් වගේ. ඒ උලක් කන්නට පස්සේ එතනම තව උලක් කන්නොත් නම් කාටවත් ඒ වේදනාව විඳින්න බෑ තනි උල විඳින්න පුළුවන් ඒක කියලා කියනවා වේදනාව උලක්. වේදනාව පිළිබඳ ද්වේෂය දෙවෙනි උලයි. වේදනාව පිළිබඳ ද්වේෂ කරන පටන් අරගත්තොත් ඒ මනසට වේදනාව විඳින්න බැරි. වේදනාව නම් පුළුවන්. ඒ නිසා වේදනාව මම මතක් කරන දුක් වේදනාව. දුක් වේදනාවත් එක්කම ද්වේෂයෙන් එක තමයි අපි සංසාරේ ගෙනාවු ආසව ධර්ම අනුසය ධර්ම. කියන්නේ ඒක අපි කියලා නෙවෙයි වෙන්නේ. අපි ඒ නිසා සැලකිලිමත් වෙන්න ඕනේ. මේකට ද්වේෂ කරනවායි කියලා කියන්නේ අපිට ඇති වෙච්ච එකක් නෙමෙයි අපි වක් කරගත් එකක් ඒක මගෙන් ඇතුළට ගිය එක පිටට ගිය එක වේදනාව කියන්නේ පිටින් ඇතුළට ආව එක මේ පිටින් ඇතුළට එනකොට මේකටම තව එකක් ඇතුළට දාගෙන දැන් විඳ ගන්න බෑ දරා ගන්න බෑ කියලා චෝදනා කරන්නේ ඇතුළෙන් පිටට එන සහ පිටින් ඇතුළට යන කියන වෙනසවත් අපි දැකලා නැහැ ඉතින් භාවනා කරන යෝගාවචරය දවසක භාවනා කර කර ඉන්නකොට මේ දුකක් එනකොට මේකට කඩු අඳුපුප්පන ගතිය. කොස්සදික් කරගන්න ගතිය. එහෙම නැත්නම් ඒකට වෛර කරන ගතිය. ඇඟට නොදැනී එන එක තමයි මේ මම කියන්නේ. මම කියන්නේ ඕක තමයි. සක්කාය දිට්ඨිය කියන්නේ ඕක තමයි. ඉතින් ඒක ලියලා අපි කියනවා මට දුක දුන්නේ පිටින් කියන්නේ. නෑ. දුක දරා ගන්න බැරි මටපත් කිරුවා ඇතුලෙන් පිටතට යන ප්‍රොජෙක්ෂන් එක. එහෙම නැත්නම් මේ පටිඝානුසේ. පටිඝානුසේ බලන්න බෑනේ දුකක් ඇවිල්ලා තරහගෙන කියලා. හිතලා බලන්න බෑ. ඒක උණුගේ ගොජදාද්දී මේ රැඩිකල් නොලෙජ් එක මේ මේ විප්ලවකාරී අවබෝධය සූදානම්ෙන් තියනෝනේ මේ තක්කුමුක්කුවේ තමයි අපිට මේ වාසිය ලබා ගන්න වෙන්නේ. වේදනාව පවතිද්දිම තමයි. ද්වේෂය පවතිද්දිම තමයි මේක අල්ලන්න. නැත්නම් හිතල මට වේදනාව එනකොට දුක නොවේ මේ පටිකේ නොවේ කියලා කල්පනා කරන එක හොදු මනෝ විකාරයක් විතරයි. ඉතින් මේ වැඩේ එනකොට එළඹ සිට සිහිය තියෙනවා. එහෙම නැත්නම් සූදානම් කරවි. එහෙම නැත්නම් රැඩිකල් රිෆ්ලෙක්ෂන් එක. ඒ කියන්නේ විප්ලවීය විදිහට බලන්න. වෙනද බලපිටිය වැරදි. අපි වෙනස් විදිහකට බලනවා කියන්නේ. ආන්න ඊට බලන වෙලාවක හුවේ මම ඉන්නකොටම අඩුකුප්පණයක ගතිය. අපි හිතන්නේ මගේ පෞරුෂත්වයේ කියලා. මගේ පුළුවන්කාරකම කියලා. මගේ ශක්තිය කියලා බලනකොට ඒකෙප්පයි අපි අඩු කඩාගෙන. බුදු දනන්ද අපට කියනවා වේදනාදිය එකකට බලපන් වේදනා කරේ ඇති වෙන ප්‍රතික්‍රියා දිහා තව විදිහට බලපන් ප්‍රතික්‍රියා තමයි ඒ පටිගේ එහෙම නැත්නම් පටිඝානෝසය ඒක දැක ගන්න බුදුහාමුදුරුවෝ අපි ගැන දැක්කද වැඩන්නේ අපේ ළඟ ඉන්න කෙනෙක් දැක්කල වැඩකුත් නැහැ පටිඝානෝසය නැතිලා බල්ල වැඩකුත් නැහැ ඒක ගොඩ දා දිනුනුනේ ඒ අවස්ථාව ප්‍රයෝජනට ගන්නවයි කියන මිනිහා තමයි යෝගාවචරය කියන්නේ ඒක වරදි වරදි වරදි වරදි යනකොට ආම්බෙන් තමයි දවස කම්බෙන්නේ. කවදාක සැලසුම් කරපු වෙලාවක් හම්බෙන්නේ. කවදාක සැලසුම් කරන ප්‍රමාණය හම්බෙන්නේ නැහැ. ඉතින් අහම්බෙන් වගේ සිද්ධ වෙනකොට ඒකත් පේන්නේ පෙරදිල්ලක් වගේ, පටවිල්ලක් වගේ, නෝන්ජල්කමක් වගේ, බය අඩුකමක් වගේ තමයි පේන්නේ. මොකද අපි උගන්නලා අපිට තියෙන්නේ ගැව්වක් ගන්න. බැන්නොත් බැනපන් මම බලා ගන්න කියලා අපිට උගන්නන්නේ. මේ එන දෙයට යටහත් පහත් වෙන එක අපිට පේන්නේ නිකන් පාවදිනවා. නමුත් අපේ මානව අයිතිවාසිකමක් අපට තියෙනවා මිනිසෙක් වශයෙන් සත්තු මොනවා කිව්වත් අම්මලා තාත්තා මොනවා බලව ගුරුවරයා මොනවා බලවද මට වැරිද මේ දුක දිහා අලුත් ඇහින් බලන්න නැත්නම් සත්‍ය ඥානයක් විතර බලන්න මේ දුක පැමිණියේ මගේ මේ සෙල්ලක්කාර දැනුම උරගාලා බලන්නයි මම බලනවා අර රජුරෝ යකා දිහා බලපියේ අනේ කොච්චර හොඳ ඔය ආවේක මට මේ පටිඝාමසේ දැක ගන්න හොඳම අවස්ථාව මෙයා තමයි කියලා. අර දුක ආපු වෙලාවට ඒ දැක ගන්න අසුබ බැලුවොත් දුක මුසුප්පු වෙනවා. ඒ දුක නිකන් පෙකෙන වෙලෙම ගලවලා නෑ. ඇටි හැලෙන්න පටන් ගන්නවා. අනේ බරපතල දුක් නෙමෙයි පුංචි පුංචි දුක්. ඒක පරිේෂණය පටන් ගන්න පුළුවන්. ඒකවල පුළුවන් පොඩි පොඩි දේවල්ට මට මේක යොදන්න පුළුවන් කියලා එන්නේ එන්නේ එන්නේ. සෑහෙන දුක් වේදනාවක් අඩු ගන්න දුකේ මැදට එනකම් එහෙම නැත්නම් දුක ස්වභාවයෙන් ගෙවි යනකම් බලන් හිටියේ නැත්නම් අද මේ ලෝකයා දෙන එජෙන්ඩා එක ගහලා අපිට මේ ජීවිතේ කරන්න. ලෝකේ කියන්නේ මොනේ වේදනාව එන්නකොටම පැන්ඩෝල ගහපන් එන්නකොටම සිද්ධාලියප ගහපන් එහෙම නැත්නම් ආගේ පොලිමට වරෙන් එහෙම නැත්නම් කලින් අපොයින්ට්මන්ට් එකක් දාලා මම බුක් කරලා හිටපන් කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. මොකද බුදුජානනාගේ කියන්නේ මේ දුක අවබෝධ කරගන්න පරම සත්‍යය. කායන වසනාට පස්සේ කියන පරම සත්‍යය. ඕක මගාරවලා මං කියන්නේ මේ සියල්ලකම භාවනාවෙන් හරියන්න පුළුවන් කියලා. මෙඩිටේෂන් and මෙඩිකේෂන් කියලා දෙකක් තියෙනවා. බැලිවට අපි මෙඩිටේට් මෙඩිකේෂන් කරනවා. අපත් දැනුත් මේ ළඟදී කාටි කියලා තියුණා මෙඩිටේෂන් ඇත මෙඩිකේෂන් කියලා. අන්තිමට අන්තිමට යනකොට සියල්ලම භාවනා කෙනෙක් කරගන්න පුළුවන්. විශේෂයෙන්ම අද අල්ලන්න බැරි රෙද්ද ටිකක් තියෙනවා. පිළිකාටයයි, heart attack එකයි, cholesterol වල භාවනා තමයි උත්තර. ඒක දැන් ප්‍රසිද්ධිය කියන්න පටන් ගන්නවා. ඉස්සර අපි භාවනා කරුවේ පුංචි පුංචි දුක් නැති කරන නමුත් වෛද්‍ය විද්‍යාවට අහු අඬුවට අහු වෙන්නේ නැති දේවල් පවා පුරුදු කරලද මනසට එකක් දුකම නැති වෙන පුළුවන් ලෙඩේම නැති වෙන අනිත් එක ඉතින් කාපයි කියලා ඔච්චර නටන්න දෙයක් වෙන කොහොමද මැරනවා කොහොමද ලෙඩ වෙනවනේ මොකෝ අපි මෙච්චර කාලයක් ලෙඩ වෙන්නෙම නැතුව රෝග වෙන්නෙම නැතුව ඉන්න ඕනේ කියලා කියන එක ඒක මනෝ විකාරයක් නේ අනේ ඒක හරි පුරුදුයි සංස්කාරය මනින් කියන කතාවේ චිත්තාපස්සන භාවනාවෙන් මෙවැනි පිළිතුරක් තියෙනවා. පස්සම්බයන් චිත්ත සංකාරං අසසිසාමිති සික්කති පස්සම්බයන් චිත්ත සංකාරං පස්සසිසාමිති සික්කති කියලා චිත්තානුපස්සන කොටසදී සරුවත්යන්සේ ආනාපානිය තුලින්ම චිත්තානුපස්සනා කරන්නට කියනවා. හිතේ චිත්ත සංස්කාර කියලා කියන්නේ මොනවද කියලා අපි චුල්ල වේදල සූත්‍රයෙන් අපි සාක්ෂියක් ගත්තොත් චිත්ත සංස්කාර වශයෙන් මෙතන ගෑන්නේ වේදනා සංඥා කියන චෛතසික දෙක. අපි මේ අනිත් කය කයින් එන මේ රූප ශබ්ද ගන්ධ රස ඇහ කන දිවනාශය පොඩ්ඩක් කීකරු කරලා කුල්ලෙන් වල පැත්තක තිබ්බොත් ඊගාවට මතුවෙන්නේ විතක්ක ਵਿਚාර දෙක ඒක තමයි සමත භාවනාවෙන් උත්තර දෙන්න පුළුවන් නැත්නම් හොඳට මනස මේ මෙනෙහි කිරීමෙන් කරන්න පුළුවන්. එතකොට අපි යනවා භාවනාව මනෝබුබ්බංගවා මනෝසෙත්තා මනෝමයා කියන මනෝමය දැනකට භාවනාව යනවා. කානුපසන කොටස් ටිකක් කීකරු වෙලා. අන්න ඉතින් ගියාට පස්සේ පේනවා අපි බලන දේ, අහන දේ, දකින දේ මේ අර්ථකථන දෙන්නේ සෑම දෙයක්ම මේ වේදනා සහ සංඥා කියන චෛසික දෙක අනුව තමයි නටන්නේ. මේ වේදනාව සැපද දුකද කියන එක බලන බැල්මේ හැටියට. දැන් මාත් මවක් දකුෙක්ක සූත කරනකොට ලෝකේ දරා ගන්න බැරි දුකක් වෙනවා. නමුත් ඒක ලොකු සම්පතක් මාත්‍රිත්තේ. නමුත් ඒමව වෛශ්‍යාවක් නම් වෛශ්‍යාවට වෙන්නේ විනාශයක්. කුලකාන්තාවට ප්‍රසූත වේදනාව මාත්‍රිත්තේ කියලා. වෛශ්‍යාවට ඒක දරන්න බැරියක්. ඉතින් වේදනාව නෙවෙයි ප්‍රශ්න තියෙන්නේ. දක්වන ආකල්පය. ඊට පස්සේ ඒකෙදී සංඥාව දිහා බැලුවොත් එහෙම මේ සංඥාව කියන එක හරීම වොලටයිල් දෙයක්. කවදාකවත් ස්ථිර කොඳුලට වෙලක් සාහිත්‍යයක් නෙවෙයි. වෙලාන් වෙලාට සංඥා මාරු වෙනවා. ඒ නිසා මේ චිත්තානුපස්සනාදි වෙන්නේ පැමිණෙන ඉන්පුට් එක. එහෙම නැත්නම් ඉම්පල්ස් එක. එහෙම නැත්නම් ඉම්පීච්මන්ට් එක කෝක වුණත් ඒකට අපි දෙන අගයන් ආඩම්බරයක්. ඒකෙත් අපි කෙරේ දක්වන වින්දනය සම්පූර්ණ unpredictable මොනම විදියකින්වත් කලින් predict කරන්න බැරි එක. එහෙම නෙවෙයි අපි හිතන්නේ අපි මොනවදියා බලන්නේ නිත්‍ය සංඥා. නිත්‍ය සංඥාවෙන් බැලුවොත් එහෙම අපි සම්පූර්ණ කොර වෙනවා. අපි සම්පූර්ණ අන්තභාග වෙනවා. අනිත්‍ය සංඥාවෙන් බලනවා වේදනා කියන දේවල් සුඛ දුක්ඛ දුක්ඛ දුක්ඛ ඕන දෙයක් වෙනවා. ඒ වගේම සංඥා කියන දේවල් නිකන් මිරිඟුවක් වගේ. වතුර කියලා ගන්නත් පුළුවන් මොනසම කියලා ගන්නත් පුළුවන්. මේ දෙකෙන් කොයි එකක්ද දන්නේ? දෙක පරස්පර විරෝධී දෙකක්. අන්නේ විදිහට මේ දේවල් දිහා නිත්‍ය ඉච්ඡිර කරගත්ත නැත්නම් දුප්පටි නිස්සක්කී අදානගාහී කියන්නේ දැඩි මත ධාරී. දන්න මතේ ගත්ත දේ අතනාරින ගතියදී වුණත් අපි අපා දුකක් විඳිනවා. ඒ වෙනස් වෙන දුරු දේවල් කියලා බලන්න ගත්තාම පේනවා. පැමිණි දුක් දිහා පූර්ව නිගමනකින් තොරව බැලුවොත් එහෙම ඒ එන්න හදන පණිවිඩය කළු සුදු නැතුව යනවා ග්‍රේ වෙනවා. චිත්තානුපස්සනාවේදී ඒක හොඳට අත්දැක ගන්න පුළුවන්. මෙතෙන්දී ප්‍රධාන වශයෙන් මේ පුද්ගලයාගේ රුචි අරුචිකම් අලුත් වෙන්න ගන්න පුද්ගලයාගේ පෞරුෂත්වය අඳුරගෙන ගන්න. මෙතෙක් තුන මම මේකට කැමති මේකට අකමැති මේක සාධාරණයි මේක අසාධාරණයි මේක යුක්තකම අනේක අයුතුකම කියපේවල ඔක්කොම පැත්තක දාලා එන දේ දිහා බලන්න. එතකොට අපි උප්පත්ති ගමන් පොඩි දඩුවේ කියලා අත්තටපත් වෙනවා. උපත්ති ගාම පොඩි දරුවට වේදනාව අඳුරන්නේ නැහැ, සංඥාවකුත් නැහැ. ඉන හැමදේම අලුත්. අපි වයසට යනකොට තමයි අපේ වේදනාවල් වර්ගීකරණය වෙන්න පටන් ගන්නේ. සංඥාවල් ඝන බහල් වුණාට පස්සේ අපි පුදුම දුකකටපත් වෙනවා. පොඩි දරුවෙකුට අපි මේ විඳින දුක බේන්නේ විකාරයක් විදියට. අපි ඉල්ලලා දාගත්තොත් කටවතුණක් විදියට. පොඩි දරුවා ඔක්කොම වින්දක එයාගේ හිතේ නෑ මේක සපත්ත දුකක්ද, සුබද අසුබද, දුමංගල මොකුත් නෑ. ඒ නිසා මේ භාවනා මහා ලොකු ගැඹුරක් කතා කරාට ඒකෙන් පෙන්නේ අපේ මනස නැවතත් අර දිවිච්ච ළමා මනසකාරයට යෑමක් මේ තියෙන රිග්‍රෙෂන් එකක්. ඒ ඔරිජිනල් තැනට යෑමක් තියෙනවා. නමුත් මේ ඩීලර්නින් ප්‍රොසෙස් එකක් එකදී අපි කැමති නෑ අපි දන්නවා අපි දැක්කා මම අත්දැක්කා කියන කතාවෙන්. ඉතින් ඒක නිසා අපි දුකම ඉල්ල ඉල්ල කරනවා. ඒ නිසා අතුවචාන් වහන්සේලා ලියලා තියෙනවා දුක පිළිබඳ ඇති අවිද්‍යාව අපිට පේන්නේ තෘෂ්ණාවක් විදිහට. දුක පිළිබඳ ඇති අවිද්‍යාව තෘෂ්ණාවට අනුවර්තනය කරගෙන අපි කියන්නේ. නොදැනුවත්කම ඔටුන්නක් කරගෙන අපි කියන්නේ. මොකද නොදැනුවත්කම දැනගෙන එන දෙයට පූර්ව නිගමනයකින් තොරව මෝඩ දෙනවයි කියන එක තමයි යෝනිසමස්කාරය. කියන රැඩිකල් කියලා කියන්නේ මොන නැත්තම් මේ විප්ලවීය දැක්ම කියලා කියන්නේ. ඒක අපෙන් අයින් කරන කාටවත් බෑ. ඒකට කතා කරන්නේ බුදුහාමුදුරු විතර අනික් හේරම ලෞකික දැනුම් කරන්න ගන්න ඒක අපෙන් අයින් කරන්න තමයි හදන්නේ. ඒගොල්ල දෙනවා අපිට ෆෝමියුලා එකක් මේ විදිහට කරපන්. ඒක අනිවාර්යයෙන්ම මාරපාක්ෂික. බුදුජානක කියනවා ඕපන් ටිකට් එකක් දෙනවා. මොනකට දුකක් විදිහට බලන මොන සබක් විදිහට බලන අදුක්කම සුඛක් විදිහට බලන. නැත්නම් මේ සංඥාව කියන එක අනිශ්චිත විදිහට බලන. නිශ්චිත කරලා යන්න එපා. ඉතින් ඒ නිසා නිකන් මුග දෙනෙක් කැමති නැහැ බුදුජානනාතික එක ප්‍රගතිශීලී ධර්මයක් විදිහට පෙන්වන්නේ. නිර්මාණශීලී ධර්මයක් කියලා දාගෙන ගන්න. ඒගොල්ලෝ කියනවා ප්‍රගතිශීලීත්වය සහ නිර්මාණශීලීත්වය කියන්නේ කාම ලෝකේ කියලා. ඉතින් කියනවා කාම ලෝකෙදී ඉන්නේ කැඹිරිල්ලක්. දාසකත්වයක්. වාල්ගතියක්. නැටි කරත්තේ නැටි ගහගෙන ගොන්නුන්ගේ වැඩක් උතන තියෙන්නේ. පුළුවන් නම් ඒක ඉක්මොලා යන්න. එතකොට ඔන්න බුද්ධ ඥානකේ පෙන්නවෝ නිර්මාණශීලීත්වය. දැන් වේදනානුපස්සනාට යන සමාවෙන්නේ. චිත්තානුපස්සනාට ගියාට පස්සේ අපිට මේ විද්‍යාඥයා කියන සතාගේ අං පේන්න පටන් ගන්නවා. දැන් ලෝකයේ මේ චින්තකයෝ කියන්නේ අකුණ ඇදලා දෙන පිස්සුව මොකක්ද කියලා දෙන්නේ. මේ ආර්ථික විද්‍යාඥයෝ අනම්මනම් කියන කට්ටිය අම්පත අංකතු දාගෙන ඉන්න හැටි බුදුහාමුදුරුවෝ මේ සියල්ලම දැකලා බාගෙට එන අයලා බලන්නේ ඇයි කියලා කියන එක හොඳට තේරෙන පටන් අරගන්න අපි මේ චිත්තානුපස්සනා ලෙවල් එකේදී අපේ ගැටේ ලියනවා. බෙල්ලා hina වෙන දෙයක් නෑ මොකද අපි හිතේ එතනනේ. අපි මේ කාටවත් දොස් කියනනේ අපිත් ඉන්නේ ඔතන තමයි. නමුත් මේ දර්ශනය මේ ජීවිතේ බලතයි. මැරෙන්න ඕනේ නැහැ. අර බලදාරි දෙවි කෙනෙක්ගේ ආශිර්වාද ඕනෙත් නැහැ. බුදුජානනාංශ අපිට පෙන්වන්නෙත් නැහැ. සතිපට්ඨානේ වඩනකොට ආනම්පන සතිය වඩනකොට කපාන කපාන කපාන ඉතින්දා. ඒ වුණාට කායानुපස්සනාවේදී ටැක්ටික් එක මං චිත්තානුපස්සනාදී දෙන්නේ බොහෝම සියුම් මට්ටමක ඉන්නේ. ඊළඟට මට ප්‍රශ්න කියලා ඒ සාමාන්‍යයෙන් ఈ కత్తెర ఇన్వాల్వ్ కత్తెరలో චිත්තපට සමීපී අධිෂ්ඨානයේ ඉතිරිවන චිත්තපටේ ග්‍රාමායන නුරුකු ඉතින් නියම ගාන වීඩියෝයි ප්‍රොජෙනවා වෙලිනා ඒක ඒක පාළුවේ කම්පියුටර් නෝනකලිය නෝ ඒක තමයි කියන්නේ මනෝමයයි මනෝබුබ්බංගම මනෝසෙත්තා මනෝමය මුළු ලෝකෙම අපිම ආගත් එකක් තියෙනවා. අපි හිතන්නේ මේ ලෝකේ තියෙන එක පේනයි කියලා. එතෙන්දි පේනවා. හිත ගිය ගමන් ආදරණගේ මාළිගාව දැන්නේ. හිත හොඳනම් ලෝකේ ලස්සනයි. හිත හවුත් නම් ලෝකේ හවුත් වෙච්චලා. ඒක නිසා ව්‍යාර වේයුකෝ දෙයයුවා කියලා ඔබට කියලා තියෙන වෙස්ටර්න් කෙනෙක්. what you see that you are. අපි හිත ලස්සන නම් කොයි දෙයක් ලස්සන. අපි හිත මුස්පේන්තු නම් තගෙන ඕනම දැන් මුස්පේන්තු දානවා. ඉතින් අපි මේ ලෝකෙට බලනවා අද්දකින් තරම් මුස්පින්තුවක් පේන්න පටන් ගත්තා මටත් කාලකන්නිකම ගැහුවා. ඒකෝ ලෝකෙට පුළුවන් නම් කතා කරන්න තොගේ මුස්පින්තුව තමයි මට ලැබිලා තියෙන්නේ. භාවනාව තෙන්නේ අරගෙන මුස්පින්තුව මුස්පින්තුව මොකක්වත් නැහැ. පේනවා නිකන් බලාකුලක් බලලා ඒක වරක්කම් බහරජනගේ රූප වගේ කියයි. නැත්නම් හාරෙක් වගේ කියයි. බලාකුලකව ගානක් නැහැ. බලාකුලේ තියෙන්නේ නිකන් කැටික්ටක් විතරයි. අපි උකට සංඥාවල් දාලා ඉතින් ඒක රකින්න උත්සාහ කරනවා. හිතන වසනාට ගියාට පස්සේ මුළු ජීවිතෙම ටෙලිඩ්‍රාමා එකක්. උතේ ඉඳලා හැන්ද වෙනකන් ජීවිතේ ටෙලිඩ්‍රාමා එකක්. ඒක ඇත්තටම ෆිල්ම් කරපු එකක්. අල්ලකෝ පේන්නේ ඒ වෙලාවේ ෆිල්ම් කරලා පෙන්නනවා. ඉතින් මොකටද මේ අනුන්ගේ ටෙලිඩ්‍රාමා බලන්නේ? මොකටද අනුන්ගේ පත්‍ර බලන්නේ? මොකටද අනුන්ගේ ඕගන්නේ? මේ Taman දිහා හොඳට ඇද්ද කරලා බලනකොට මුළු මානවයාගේ සම්පූර්ණ ඉතිහාසය, දැනුමක ඉතිහාසය, සભ્યත්වක ඉතිහාසය මේ Taman තුලින් පේන්න පටන් ගන්නවා. ඒ නිසා මේ ඉන්ට්‍රෝවර්ට් ඇතුළට යන ගමනේ විශ්වයම දැක ගන්න පුළුවන්. ඒක දැන් ඔය බයොලොජිස්ලා උගන්වලා හිතන කියලා තියෙන්නේ මිනිස්යාගේ මූලික චින්තන කතාව තියෙන්නේ මොලේ කියලා. නමුත් තේරුම් ගන්න තියෙනවා ඊට වඩා වෙනස් දෙයක් තියෙනවා. මොලේ ඇතුලේ නියුරෝන්ස් වල තියෙන කියලා කියනවා. නියුරෝන්ස් බලනකොට මොලේට විතර සීමාලා. මේක සාන්ද්‍ර වෙලා තිබුණාට නියුරෝන් එකක තියෙන නියක්තිය තමයි දෙල්ලම තියෙන්නේ. අන්තිමට කියන න්‍යක්තිය තමයි නෙවෙයි තියෙන්නේ නියුරෝනල් විතර නෙවෙයි RNA DNA වල තියෙන. බලනකොට මුළු ඇඟ පුරාම ඒක තියෙනවා. හැම RNA එකක්ම හැම DNA එකක්ම මනුෂ්‍යයාගේ සම්පූර්ණ ඉතිහාසයේ අත්දැකීම් ඔක්කොම ගොනු කරලා ඒකේ කබඩ වෙලා තියෙනවා. ඒක එකකට පුළුවන්. ඒක ක්‍රියාත්මක කරන්න. ඒ නිසා අපි ඇඟිල්ලක් පිටින් කොට ඇඟිල්ල ගන්නවා මොලේට යන්න ඉස්සෙල්ලා. මේකට මොකද කරන්නේ? ඒ නිසා අපි හිතන ඔය පටු දැනීමෙන් කරන්න ගන්නේ අපි ලේබල් එකට යට වෙන එක. නැත්නම් පරිසරයට විරුද්ධව වෙන්න තියෙන්නේ මුළු මානවය ගැන නැත්නම් අපි කියන කර්ම ශක්තිය කියලා කියන්නේ. ඔක්කොටම විරුද්ධ වෙන එක. ඒකට අපි විශ්වීය දැනුමකට යනවා. මේ බෞද්ධ විද්‍යාරතන විද්‍යාව කියන්නේ ලේබල් නෑ. එහෙනම් ඒ නිසා ඒ පස්සම්බයන් චිත්ත සංකා නෑ. චිත්ත පරිසංවේදීතෙන්ට යනකොට මුළු ලෝකම මනෝ ලෝකයක්. උගාකරඩ යෝගාචරය බය වෙනවා. පරියන්කෙන් උඩ දානවා වගේ තේරෙනවා. පැත්තක් නැතුව වගේ තේරෙනවා. අරමුණේ ඉන්නවාද හිතන දෙයක්ද කියලා තේරුම් ගන්න බැහැ. ප්‍රත්‍යක්ෂයක්ද චින්තාමේද කියලා හොතා ගන්න බැරි වෙනවා. ඒක නිසා කොච්චර වෙලා හිටියද කියලා කියන්න දන්නේ. ඉන්නේ හිතගෙන ඉඳගෙන දන්නේ. ඒ තරමට මේනකොට නිකමට හිතනද එවන් සීලයක් නැති කෙනෙක් නම් මානසික අසහනයක් තියෙන කෙනෙක් නම් කොතෙන්ද යයිද කියලා අනිවාර්යයෙන්ම කෙටිම මාර්ගය වෙන පිස්සු වැටේ. ඒක නිසා කරුවත් නැති කියන්නේ මේ ගැඹුරු ඔපරේෂන් එකට යන්න ඉස්සලා ලෙඩා පිරිසුදු කරලා සුද්ධ කරලා ගනි. සීලයක් ඇතුව ගනි. ඒ වගේම හොඳ මානසික ඇති කෙනෙක් ගනිද්දී. බටහිර ලෝකේ භාවනා කරනකොට හරි ප්‍රශ්නක් තියෙනවා ආදාංශේ තියෙනවා ආචාර්ය තියෙනවා භාවනා කරලා තීත්වය වෙනවා කියන්නේ. ඇත්ත තමයි. මෙතෙන් යන්න බෑ මේ අනෙක් පරිසර සාධක තහවුරු කරගන්න. මේ අපි ලොකු සංකීර්ණ කාලේ කෙනෙක් අහලා ස්වාමීන් වහන්සේ මිනිස්සු හරි බයයි භාවනා කරන්න මොකද භාවනා කරලා පිස්සු හැදෙනවා කියන ඒකත් ඇත්ත තමයි මහත්ය හැබැයි භාවනා කරලා පිස්සු හැදෙනාට වැඩිය මේ පිස්සු භාවනා කරන එක තමයි වෙන්නේ පිස්සු හරි ඇට්‍රැක්ටිව් ඒ භාවනා මධ්‍යස්ථානවලට සයිලම් එකේ ඉන්න බැටනකොට මෙතෙන් දෙනවා මේක හොලිඩේ කැම්ප් එක වගේ කාලා දිලෝ පැත්ත කරලා ඉන්න පුළුවන් ඉතින් ඒක හොඳට මතක තියාගන්න ඕන පිස්සු භාවනා කරුවොත් පිස්සු ඩබල් වෙනවා හොඳයි කියනවා අනික් කටියට චිත්තානුපස්සනදී බිස්තු වගේ දැනකට ගෙනිලා කලවම් කරනවා. පොල් ගෙඩි මැදේ ඇඳුම වගේ කල්ලවම් කරලා දාලා බලනවා මොකාටද එන්නේ කියලා. ඉතින් ආය අලුතෙන් කාඩ්පුත්තම අනලා බෙදුවා වගේ අලුත් පතක් එනවා එන විදිහට තුරුහුර කියලා ඕන ගේම් එකක් කණෙවිදී. සමහර විකට කැමති නැහැ. සමහරුන් ඕන කරලා තියෙන මේ දාන්න කියන හරි පාරේම ට්‍රක් එක යන්නේ. මේක නෑ අනානා බෙදෙනවා. හැම වෙලාවෙම කන්ෆිගරේෂන් එක මාරු කරලා දෙන්න. මේ කාර්ය දෙල්ලක්කාරයි. භාවනා ජීවිතේ හරීම අවදිමත්. හැම වෙලාවෙම එතන එතන උපයන්නවා. කවදාකවත් ඊයේ භාවනාවෙන් අද වැඩන්නේ. හැබැයි ඊයේ වැරදි ටික නම් අද වටිනවා. ඊටි භාවනා කරන වැරදි ටික හේරම උදව් වෙනවා. හරි ගියේ තේරෙගෙම අපේ පෞෂත්වයේ බිඳිනවා මොකද බලාපොරොත්තු ටික. තණ්හා වඩනවා, මාන වඩනවා, දික්ටි වඩනවා. වැරදි ටිකෙන් ඒ දෙ වෙන්නේ නැහැ. ඒ නිසා භාවනා කරනකොට ප්‍රතිඵල නොලැබුවත් යෝගාවචරයට වඳින්න වටිනවා. මොකද එයාට හම් වෙන අත්තරදි ටික පවා වෙන තැනකින් ගන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක ඔරිජිනල් එකම ගන්න නිසා යෝගාවචර කාටත් බුද්ධාධිත්‍ය වෙන්න හන්සලා ගෞරවයෙන් තමයි බලන්නේ මිනිස්සු ගඟ දිගේ ඉහළට තියෙන කණ්ඩායම. ඇත්තටම කියනවා යෝග ජීවිතේ හොඳම කෑල්ල අත්තරදි ටික තමයි. හරියන එක බලන්න යන්න. ඉතින් කොහොමද දෙවියන් ඒ ඉන්ටර්ප්‍රිටර් කියලා කිව්වම එතන තේරෙන එක ඉන්ටර්ප්‍රිටර් නිසා ඊළඟට යම් කිසි බලන්නේ නවතිනවත් විචාර වස්තාර පිටපත්නරපත් ඒ ඉති මොතින විපරිණාම විදර්ශනා වලින් යන්නේ අයිතාන් පස්සේ පස්සේ පස්සේ ඉතින් අයිතාන් පස්සේ පස්සේ ඉතින් ඉලාගන් පස්සේ පස්සේ ඉලාගන් පස්සේ ඔව් මොකද්ද ඒක ප්‍රශ්නේ මොකද්ද? මේක මේ ඉතින් ගිහිල්ලා පොඩි ඒක තාත්තේ නමද? ඒක ඉක්මනට වාගේ වෙනවා වෙනමකට එහිගෙන අන්තිමට මොකද බාධාවක් නැහැ කියලා පෙන්වම පිළිමුද්දත් නැහැ ඒක කුල බලා ඉන්නවා නම් ඊට පස්සේ ඒක නැතුව නැතුව කියන විතර මේකත් පවත් කරන්න බෑනේ මේකත් පවත් කරන්න බැරි නිසා මේකත් දුකයි මේකත් කියලා ඉතින් යෝගාවචරය කරගෙනපත් වෙනවදපත් වේ යුතුයි කියලාද කියන්නේ ඉතින් පවත්න්න බැරි නම් මට මේක මේක පවත්න්න බැරි නම් දුක කියලා ඉතින් කරගෙනපත් වෙන ඉතින් ඔව් ඒක ඒක දකින්නේ හොඳක් විදිහට නරකක් විදිහට මහත්තයා. ඒක හොඳක් විදිහට දකින්නේ මොකද හේතුව ආනාපානසතිය ඇත්තටම දැනීමක් ලැබෙනවා කියන එක එතන හැදෙන්න තියෙන තමගේ පංච කාමයේ. නම් කියන්නේ එතෙන්දී දුකක් වඩපත් වෙනවා කොහෙද දැනීමක්? නෑ නෑ පිළිගන්න බලන්න නැතිවීම මට මේ පසුරු දෙකක් පිළිපෙණි ගියා අන්න දෙන්නේ නැති උනාලා කියනවා නම් ඒකට බලුව ඔක්කොම ඔව් ඒක ජයග්‍රහණයද පරාජයද? ඒක ජයග්‍රහණ මාපදයි. බොහොම කලාතුරකින් තමයි කෙනෙක් ඒක ජයග්‍රහණයක් විදිහට පිළිගන්නේ. ඒ කියන්නේ Tamanට පේන්න තියෙන්නේ ඒ දැන් මේ ආවේ දන්නා දැනසිට නොදන්න දැනගන්නේ. ඒ වගේම ගොරෝසු තන කියලා සිවුම් තනකදී. ඒක කරකොලතරිය වගේ. ඉතින් එතනදී මේ මනුස්සයා මේක අනිත්‍ය ලක්ෂණයක් විදිහට දකිනවා. දුක්ඛ ලක්ෂණයක් විදිහට දකිනවායි කියන එක සම්පූර්ණ හම්බයක් එතනදී. කෙනෙකුට හිතන්න පුළුවන් මම දැන් lost. මම නිකන් මුහුද මැද තනි වුණා වගේ, ගන්ධාවක් මේ කැලේ මැද තනි වුණා වගේ කියලා කෙනෙකුට ඕනනම් බයක් පහළ වෙන්න පුළුවන්. ඉතින් එතෙන්දී උනත් පේන්න තියෙනවා තාම ශික්ෂණිය යන්න ඕනේ. තාම ශික්ෂණිය යන්න ඕනේ. ඒක නිසායි මේ ධර්මානුපසන කොටසේදී අනිත්‍යනුපස්සී විරාගානුපස්සී නිරෝධානුපස්සී පටිනිස්සග්ගානුපස්සී කියලා මේ වෙන සංසිද්ධිය තමයි බුදුරජාණන් වහන්සේ මේ දෙයක ඉස්තර වැටමක් නැහැ අනිත්‍ය සංඥාවෙන් පෙන්වන්නේ ඕක තමයි කියලා ඒ හරි දැක්ම සම්මා දිට්ඨිය එතෙන්දි වැඩ කරන්නේ හරි දැක්ම. මේ යමක් ඉස්තර වැටමක් නැත්නම් ඒක තමයි ආර්යයන් වහන්සේලාගේ දැනුම හැටියට දුක කියන්නේ. යමක් ඉස්තර නැත්නම් ඉතරයි බුදුහමෝ දුක කියන්නේ. ඒ නිසා දුකටපත් වෙන්නේ නැති දෙය කියලා කියන්නේ වෙනස් වීමටපත් වෙන්නේ නැති දෙය. නිසා වෙනස් වීමටපත් වෙන ගතිය නතර වුණයි කියලා කියන්නේ වෙනසට පන්තේ නැති ගතියක් ඉදිරියට ආවයි කියන එක වගේ තමයි. ඉතින් ඒක බුදු දානකින් බුදුජානක කියපු දෙයක් අහලා ඇස්සලා ගියේ නැත්තම් මෙතෙන්දී අනිවාර්යයෙන්ම නිවැරදි මාර්ගය තෝරයි කියලා කියලා 50ට බණ අවස්ථාවක් තියෙනවා. ඒ නිසා තාම මේ යෝගාවචරය ආපු ක්‍රමේම තමයි. කිසියම් දෙයකට වග මේ විනිශ්චයකට එල්ලන්න ඕනේ දහස්වර වෙන්න දෙන්න ඕනේ. වෙනකොට වෙනකොට පේනවා මේ කොච්චර જાති වුණත් තීන්දුවක් இல்லන්නේ ඒ සංසිද්ධිය. අයියා හදිස්සියේ තීන්දුව කරන්න ඕනේ. දෙයක් බලන්න එකයි තියෙන්නේ. විපස්සනා කියලා කියන්නේ තීන්දුවකින් තොර නිරීක්ෂණයක්. එතකොට සත්‍ය ප්‍රෙස්පිටේට් වෙන්න පටන් ගන්නවා. තම්පත් වෙන්න පටන් ගන්නවා. අදිශි වුණොත් තමයි විනිශ්චය කරන්න ගියොත් තමයි අපි අශීරෝගපත් වෙන්නේ. ටෙන්ෂන් එකට එන්නේ, අසහනකටපත් වෙන්නේ. විපස්සනා කියලා කියන්නේ නැවත නැවත නැවත නැවත ඔය විච්ඡ දේම වෙන්න දෙනවා. තීන්දුවකට ඒක suspended decision එහෙම නැත්නම් මේ evenly suspended attention ඒක විනිශ්චයකට එන්නකෝ හේ යන්න දෙන්න. එතකොට වෙන්නේ කල්පවතින උත්තරේ තමයි හම්බෙන්නේ. අදිස්සින් අමෝරාවෙන් තීන්දුව කරන්න කියොත් තමයි අපි මේ ආතතිය කරපත්තේ. ටෙන්ෂන් එකට එන්නේ එහෙම යන්න දෙන්නේ. ඒකෝට ඇත්ත වශයෙන්ම යෝගාවචරය හොඳටම කඩේම රාශියක් පහු කරන ගිහින් තියෙන නිසා අර තේරෙන්න පටන් අර ගන්න මේ වගේ ලාගදී මේ main thing is not to worry කියලා. කලබල වෙන්නේ නැතුව ඉන්න එකයි මෙතන දක්ෂකම. සීලය පදනම් කරගෙන, සමාධිය පදනම් කරගෙන, ප්‍රඥාව පදනම් කරගෙන එහෙම දරාගෙන ඉන්න එකයි තියෙන්නේ. මොකද ජීවා කොහොමද කියලා මම ඇවිල්ලා යවන්න මොකද කියලා දැන් වෙනවා. ලකුණෙන් වුණා ඒ ඒ ඕදාන ගන්න කරලා ආවර්තක භාවනා කරන්නේ අපි කාවද? විශේෂයෙන්ම ඇරුවා නම් මම කුරේ ලැබුණේ. ඒ නිසා මේ අවසාන දවස අද අවසාන දවසේ තියෙනවා. එතන එහෙම නෑ මේකේ අවසානයක් කියලා එකක් නෑ ඒ හැමදාම කරගෙන කරගෙන අනේකයි තියෙන්නේ. දැන් ආයෙත් දැන් හැමතැකීමක් නෙන්නේ හිත එන්නේ ඉබේනේ ඒ ඒ දවසට ඒ කියන්නේ අපි අපි නිකන් කරගෙන යනකොට ඒ ප්‍රතිඵලත් ඉන්නේ ඒ විදිහට. ආදරේ අපි හෝ මම හෝ ඉන්න තාක්ක ප්‍රතිඵල ඉන්නේ. අපි වම සම්පූර්ණ අයින් වෙලා සිද්ධිය සිද්ධිය වශයෙන් යන්න යන දවස වෙනකම් විවේකීව යනකම් මේ වැඩේ. විරාගීව යනකම් මේ දෙයක් අබා යන කෙනෙක් ඉන්න තාක්කල් ඒකට ප්‍රතිඵලයක් කියන්නත් බෑ ප්‍රතිඵල අනිවාර්යයෙන්ම එන්නේ නැහැ. එන්න තමයි ඒක තමයි ප්‍රතිඵල බාරගෙන ඉන්නේ අපි කරා කරන්නේ කවුරු හරි නිකන් ඒ කරගෙන යනකොට ඒ ප්‍රතිඵල ඉබේම එන්නේ ඒ විදිහට කරගෙන ඉන්නාම එතකොට ඒ ඒ එන ප්‍රතිඵලත් ඉබේම ඇති වෙනවා. ඔන්න නිර්පද්‍රිත වෙන්න පටන් ගන්නවා. එන්නේ සඳහා යන ශක්තිය වලට කියනවා ශ්‍රද්ධාව කියලා. ශ්‍රද්ධාව කියන්නේ ප්‍රතිඵල බලාපොරොත්තු වෙන කෙනෙක්. බුදුහාමුදුරුවෝ කිව්වා මම ඒක වත කරනවා. ඒ වීරිය කියලා එකක් තියෙනවා. වීරියත් ප්‍රතිඵල ඉල්ලගෙන යන්නේ එක නෙවෙයි. ඇත්තට වීරය නෙවෙයි මෙතන සියුර නෙවෙයි, සූර නෙවෙයි, වීර නෙවෙයි, දීරත්වය කියලා කියනවා. දීරයා වැඩ කරන්නේ ප්‍රතිඵල ඉල්ලගන්නේ. ඒ වගේම සතිය තියෙනවා. සතිය ලැත්තන පටන්ම කියලා කියනවා ප්‍රතිඵල අපේක්ෂා උතරයි. එතකොට එන සම්මා සමාධියේ තියෙන උපේක්ෂාව මිසක් ආ. ඉක්දම දුකේ නෙවෙයි. එන ප්‍රඥාව සම්‍යක් ප්‍රඥාව කියලා කියන්නේ අප්‍රඥාවක් තමයි. මොකක්වත් නැහැ. ඇති හැටි දක්නා විතරයි. ඉතින් ඉතින්දි බේන්නේ තියෙනවා මම ඇනට කොක්ක ගහන්න දැනක් නැහැ. මේ ශ්‍රද්ධාවේ උපරිමයේ වීර්ය සතිය සමාධිය ප්‍රඥා හැම එකම නියම නිර්වචනයට යනකොට මම යට ඉන්න පදනමක් නැහැ. මම යට ඉන්න තියෙන පදනම තියෙන ශ්‍රද්ධාව කියනවා ප්‍රසාද ශ්‍රද්ධාව. මම යට ඉන්න පදනම තියෙන වීර්යයට කියනවා මේ ආරම්භ ධාතුව. මම යට ඉන්න පදනම තියෙන සතියට කියනවා කැඩ කඩ වෙන සතිය කියලා. මම යට ඉන්න පදනම තියෙන සමාධියට කියනවා සමත සමාධිය. මම යට ඉන්න පදනම් වෙන පදන ඥානියද කියන ලෝකායත ඥාන කියලා. ඒක ඔක්කොම අපිට දැන් තියෙනවා. අපිට තියෙන එක නැති සද්ධා විරිය සති සමාධියට යනකම් මේක ඉවෝල්ව් වෙන්න දෙන එකයි තියෙන්නේ. ඒක තමයි මේ හැම අත්දැකීමකින්ම ගලක් පෙරලන පෙරලනට අඟුකොම් කැපිලා මට්ටම් වෙලා එනවනේ. රවුම් වෙනවා වගේ. මේ අත්දැකීමෙම වෙන්නේ ඒ රවුම් වෙනවත් එකම ගෙවි යෑමක් තමයි. ගෙවි ගෙවි යන්නේ මම ආයනේ තමයි. සක්කාය දිට්ඨිය තමයි. දෘෂ්ටි තමයි. ඉතින් ඒක ඇඟෙන් ඇටක් කරනවා වගේ අමාරුයි. මොකද අපි මේකනේ රැකගෙන ආවේ මෙතෙක් කල්. ඒක ඇඟටම දැනි කැපි කැපිය. ඒකේ පටිච්චසමුප්පාදයෙන් දැක්කොත් නාම රූපච්ඡ විද්‍යාව කියන දෙකේ භාවිත චිත්ත පරම්පරාව අනාත්ම විඤ්ඤාණය භවංග කියන වචනේ එච්චරම ත්‍රිපිටකේ සඳහන් වෙන එකක් නෙවෙයි පසු කාලෙනි මේ කීරික සම්පූර්ණ කරන්න ඇතුල් කරපු එකක් කියලා අටුවාවෙන් ගත් එකක් කියලා ඒක විශාල මේ දාර්ශනික ගැන අතර වාදයට තුඩු වෙච්ච ලකුණක්. නාම රූපච්ඡ විඥාන විඥානපච්ඡ නාම රූපං කියන එක තමයි පටිච්චසමුප්පාදයේ අඳුරන්නම අල්ල ගන්නව අමාරුම පුරුක. ඒක දැනගත්තොත් එක්ක රහත් වෙන්න ඕන නැත්නම් බුදු වෙන්න ඕන. ඒක මේ ලෝකේ ඉඳගෙන අවබෝධ කරගන්න පුළුවන් ගන්න. අවබෝධ කිරීමෙන් අවශ්‍ය අඹරවගෙනම යන්නේ. ඒ යකා යනකොට බිල්ලක් ගන්නවමයි. නිකන් යන්නේ ගන්නේ මම ආයේ තමයි සක්කාය දිට්ඨිය අරගෙනමයි යන්නේ. යකා නිකන් සව් බිල්ලට රූපෙට රූපෙට අල්ලන එකක් නෙවෙයි. එතනින් යකා යනකොට ප්‍රාණිත ප්‍රාණි. මම නර බිල්ලක්මයි ගන්න. ඉතින් තර්ක කරලා මේ නාම රූපච්ච විඥාන විඥානපච්ච නාම රූපං කියන එක අනික් පුරුක් වගේ අවබෝධ කරගන්න අමාරුයි. ඒක මහා නිදාන සූත්‍රයේදී සර්වඥයන් සඳහන් කර දෙනවා. විපස්සී සර්වඥයන්ගේ බුදුනේ ඕක කල්පනා කරලා ඉන්නේ. කල්පනා වෙනකොට බුදු වෙනවා. ඒ තරම්ම සූක්ෂමයි. ඒක මේ යෝගාචාර කට්ටිය එහෙම නැත්නම් මේ විඤ්ඤාති මාත්‍රතා සිද්ධි කියලා එක මහායාන නිකායක් තියෙනවා. ඒකේ කියනවා මේ මුළු ලෝකෙම විඥානයේ විසින් මවන ලද විඤ්ඤාතියක් කියලා. ලෝකයේ කියලා කියන්නේ විඤ්ඤාතියක්. ඒ විඤ්ඤාතිය තුල විඥානේ නැහැ. පොද විඥානේ විඥානේ ප්‍රසූත කරන්න බැරි දෙයක්. ඒ දෙක තුල තියෙන්නේ නාම රූප විතරයි විඥාන මයිනස් විඥාන. ඒ නාම රූපයේ මයිනස් විඥානේ ඒක උපමාවට කියනවා නම් අපි කණ්ණාඩියක මූණ බලනකොට ඒ හොඳ කණ්ණාඩියක් නම් එහා පැත්තේ ඉන්න මූණට පණ තියෙනවා වගේ තමයි පේන්නේ. මේකෙම ප්‍රතිබිම්බය. නමුත් ඒක පණ නැති බව ඕන කෙනෙකුට දැනගන්න පුළුවන්. නමුත් ඒක බලු බැලමට පණ තියෙනවා වගේ පේන්නේ. ඒ නිසා රිලෙවිකට කණ්ණාඩි දුන්නා මොකද කරන්නේ? නිසනවලට එන්නකො වාහනේ නැත කරලා උඩහට පොන්ටකට ඇවිල්ලා බලන්න මොකද කරන්නේ කියලා. ඌ ගිය ගමන් නගිනවා සයිඩ් කන්නඩි ගාවට. ඇවිල්ලා මේක අල්ල ගන්නවා. අර එහා පැත්තේ ඉන්න රිලවල් මේකම තමයි වැඩි. ඌට ගොරවනවා, හපනවා. ඉතින් ඌට වෙන්නේ ඇතුලේ ඉන්න එක දමන්න ගොරවනවා. ඌට වෙන්නේ අරක විඥානයේ සහිත එකක් කියලා. අපි සාමාන්‍යයෙන් මේ බාහිර ලෝකයේ නාම රූප දෙක විතරයි තියෙන්නේ. ඒක විඥානයක් නැහැ, ආත්මයක් නැහැ කියලා බැලුවොත් අපි යෝගාවචර කියනවා. නැත්නම් අපිත් ආ වේල වගේ වැඩේ තමයි කරන්නේ. අපි මවාගත්ත ලෝකෙනේ මේ හැඩ ගන්න හදන්නේ. මේක මේ මේ ආර්ථික සැලසුම් අනුව මේක හරි නෑ ඒක හදන්න ඕන. දේශපාලන සැලසුම් අනුව මේක හදන්න ඒක හදන්න ඕන. මේක සමාජික වශයෙන් මේක හදන්න පුළුවන් කියලා. ඒක හදන්න හදන්නේ අර මේ කන්නාඩියේ මූණ බලලා කැත මිනිහේ අර රූපේ ලස්සනට හිටවිවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ පේන පිළිඹුව ලස්සන වේවා කියලා ඉතින් කොණ්ඩ පීරනවා, ලිප්ස්ටික් ගානවා, අර එහෙම කරන්නේ. කණ්ණාඩිය වෙන්නන්නේ ස්වභාවය මිසක් ආ. Tamanට ඕනේ කලේ. ඒ නිසා විඤ්ඤාති මාත්‍රතා සිද්ධිය වල පැහැදිලිවම කියනවා මුළු ලෝකෙම බලන්න ඇහැට පුළුවන් වුණාට ඇහැට ඇහැ පේන්නේ නැහැ. මේ ඇඟිලි විතරේට උළු ඕනෙම දෙයක් අල්ලන්න පුළුවන් වුණාට මේ ඇඟිලි විතරේට ඒක අල්ලන්න බෑ. ලෝකේ තියෙන දරුණුම වජ්‍රයට දියමන්තියට ඕන දෙයක් කපන්න පුළුවන් ඒ වජ්‍රය ඒකෙන් කපන්න බෑ. නිසා විඥාණයට කවදාකවත් විඥාණය දකින්න බෑ. විඥාණය දකින්න පුළුවන් නාම රූපයක් විතරයි. ඒ නාම රූපේ එහෙම ගන්න මදයක් ආත්මයක්. ඒකට අපි කොච්චර කෙරුවක්වත් මම මේ පේන දේ මොකක් හරි එසෙන්ස් එකක් ඇති. නාම රූප කිව්වොත් ඉතින් කියන උපදන්නේ ඒ ඒ නාමයේ විඥානේ නැති පුස්ස තමයි මේකෙන් මේ කියවෙන්න හදන්නේ. අපි මේ මවන ලද නාම රූපයේ විඥාන විසින් මවන ලද්දක් නිසා ඒක විඥානයක් නෑ. හැබැයි විඥානේ තියෙනා වගේ තමයි වැඩේ යන්නේ. කන්නඩි මලන රූපේ පණ තියෙනා වගේ තමයි ඇති වෙන්නේ. එහෙම නැත්නම් ඇස් දෙකට සියල්ලම බලන්න පුළුවන් නිසා ඒකට අනිවාර්යයෙන්ම තමන් බලන්න පුළුවන් යුතුයි කියන සංකල්පෙත්ම අපි ඉන්නේ. ඉතින් ඒකයි බුදුචානන් කියන්නේ අවිද්‍යාව කියන්නේ. අපි දන්නේ සමානම නාමයෙන් විග්‍රහණය විඥානයක් අපට ඒක නිසා තමයි තර්කයෙන් අල්ලන්න බැරි. ඒක නිසා තමයි කොහොමද නාම රූපච්ච විඥාන විඥානපච්ච නාම රූපං කියන එක ගන්නකොට එතකොට විඥානපච්ච නාම රූපං කියන නාම රූප ඇතුළේ විඥානය තියෙනවා නම් එහා ගියේ නාම රූප කියන්නේ මොනවද? ඒ මොකක් මොන නියෝජනයක්ද ඒකේ තියෙන්නේ? සංවාදයෙන් ප්‍රතිධර්මයේ කියමු කරන්නේ වෙනත් විදිහකට නෑ නෑ අභිධර්ම විශ්ව කරන්නේ ලීනියර් සිස්ටම් එකද අපි දන්නේ ලීනියර් සිස්ටම් එකනේ এডুকেෂන් එකේදී නමුත් භාවනාව නෙවෙයි චිත වැඩ කරන්නේ 3 dimensional නැත්තම් multi dimensional matrix එකනේ ඒකේ ලීනියර් මෙතනට දාන්න ගියාම අනිවාර්යයෙන්ම මේ කපල කොටලා හදන්න වෙනවා ඉතින් ඒක තියරි එකෙන් කවදාකවත් නිවන ඩිෆයින් කරන්නත් බෑ ඩිෆයින් ඩිෆයින් කරන එක නිවනක් නෙවෙයි يعني අභිධර්ම විතරයි පටිසන්ධි විඥානය කියලා අරගෙන තියෙන්නේ. ඒ මොකද එතන ගන්න හදනවා මේ මැරිලා ඊගාවාත්මේ උපදින එකයි ගන්න හදන්නේ. නමුත් මේ චිත්තක්ෂණේ ඊගාව චිත්තක්ෂණයට යනකොටත් ඕකෙම මයික්‍රෝ ලෙවල් එකක් වැඩ කරනවානේ. ඉතින් ඒක සාමාන්‍ය අභිධර්මයට ගන්න අභිධර්මයේ ආත්ම තුනක් විස්තර කරනවා. අතීත භව සංස්කාර, වර්තමාන භව සංස්කාර සහ අනාගත කියලා. ඒක බුද්ධ දාත්ත හඳුරෝ. එහෙම නැත්නම් ඔය W කන්වත් වගේ මහත්යය නැත්නම් අපේ කටුකුරුනේ ඥානන්ද ස්වාමීන් වහන්සේ කියන ඒකත් ඇත්ත තමයි. ඒක මැක්‍රෝ ලෙවල් එක. නමුත් මයික්‍රෝ ලෙවල් එකේ තීක්ෂණ බුද්ධියෙන් මේ චිත්තක්ෂණයම තුනම තියෙනවා. මේ ඔක්කොම විස්තර වෙන්න ඕනේ නැත්නම් කොහොමද අකාලිකව ධර්මය අවබෝධ කරන්නේ? මේ දීගාවත් වෙනකන් ඉන්න බෑ. මේ මේ මේත් මැරලා ගිහලා බලන්න. එතකොට මේ ජීවිතේ නිවන් ලබන්න බෑ. ඒක නිසා ඒක ටිකක් හරියට අර සම්ප්‍රදාන කුල අර්ථකථනයට පොඩි කෙනෙහිල්ලක් කරනවා වගේ. නමුත් මේ දෙකම බාර ගන්න පුළුවන්. මේක මැක්‍රෝ මේක මයික්‍රෝ කියලා. ඒක ටිකක් රැඩිකල්. මේ මයික්‍රෝ ලෙවල් කතාව ටිකක් රැඩිකල්. ඒක කෙල්ලක්කාර කල්පනාවක් තියෙන කෙනෙකුට විතරයි මේ මොඩල් එක හිතන්න පුළුවන්. ලීනියර් ක්‍රමයකට යන්න බෑ. ඒක රෙසිප්‍රොකල් සිස්ටම් එකට යන්නේ. ස්වාමීන් වහන්සේ දැන් මයික්‍රොනොමල් කියන ඔය ශික්ෂණය ගත්තහම අවිජ්ජාකත්වයක් සංස්කාරයක් නෙවෙයි. ඒකම සංස්කාරයක් අවිද්‍යාව නිසා අපි මේ ඉස්සරහ තියෙන ලෝකේ හදන්න හදනවා. සකස් කිරීම. සකස් කරනවා, ගොඩනගා කරනවා, ආරාදිනවා. එහෙම නැත්නම් අපි පුරුද්දක් කරගෙන තියෙනවා මේක මෙහෙම තියලා බෑ මේක හරි ලයින් එකට ඉන්න ඕනේ මේ අතර තියෙන්න ඕනේ කියලා හැම වෙලාවෙම අපි මේ තියෙන දේ ඇති ඇතියෙන් බාර ගන්න කැමති නැහැ. අපි ඒක සංස්කරණය කරනවා. සිංහල බුලක් කොලේ කනකොට නැට්ටයි තල්ලයි කඩලා දාන්න කන. බුලක් කොලේ නැට්ට කඩනවා. කොන කඩනවා. මොකද ඒ කිලෝ එයා ගේනකොට තියෙන විස ටික තියෙන. කොයි දේ කරන්න කියත් අපිට පුළුවන් බලන්න තියෙන විදිහට ගන්න. ඕනම gediyak රිලෙවෙක් වඳුරෙක් කනකොට පොත්තෙන් කන්නේ. අපි පොත්ත කපලා කෑවට පස්සේ අපිට පිළිකාවක් ඇති වෙනවා. ඒක නැති කරන්න ෆයිබර් එක වෙනම කන්න වෙනවා. ෆයිබර් වලට වෙනම ගෙවනවා. විශිෂ්ටකමේට යනකොට පොත්තත් එක ගන්න එක ටිකක් අශිෂ්ටාචාරයි. නමුත් පොඩි කාලේ ගහකට නැගපුවම අපි gediya පිටින් එක ඒ කාලේ මොකක්වත් නැහැ. පාන් කපනකොට ක්‍රස්ට් එකයි. වට්ටක ගෙඩියේ අත්තක මේ කරවිලව මේ වැටකොළු වල පොත් අයින් කරනවා. ඉතින් මේ විදිහට වෙනවා විනා සකස් කරනවා කියලා කියන මොකද කරන්නේ? ඒ තියෙන දේ තියෙන විදිහට කාපුවා මොකද්ද නිකන් හරි සෞත්‍ය සෞත්‍යවා. ඉතින් එහෙම සකස් කරන ආහාර වැඩියෙන්ම සකස් කරලා දාන ආහාර කාපුවාම ඉක්මනටම පිස් වැදෙනවා කියනවා, මොලේ නරක් වෙනවා කියනවා, පිළිකා හැදෙනවා කියනවා, ඒවා ජංක් ෆුඩ් කියනවා. ඉතින් වැඩි වැඩියෙන් අනන්දනන්න වෙන්නේ අනාගන්න. වැඩ නොකර ඉන්නකොට බල අනන් නැතු ඉන්නකොට අනාගාමී වෙනවා. ඒ දෙක ළඟලම තියෙනවා. සංස්කාර කියලා කියන්නේ මේ දෙයක් දිහා බලලා ඒක ඒ හැටියෙන් පිළිගන්නත් බෑ. ඒක එහෙම තිබුණා මොකද්ද මොකද්ද වගේ. අනන් ඒකට කියනවා සංස්කරණය කියලා. එයාගේ තියෙන ස්වභාවය අපි අපි පිළිනු ගන්න තමයි අපිට තියෙන ඕනේ කියන ඉතිරියට හැමතිස්සෙම ගැටලුවක් ඇති වෙන්නේ. දෙන්නේ කතන සාහන් කෙනෙක් වුණා. ඒක යාගේ ස්වභාවය කියලා තේරුම් ගන්න පුළුවන්. ඒකවත් තේරුම් ගන්න ප්‍රශ්නයක් කතා ගන්න තියෙන්නේ. ඉතින් අනුන්ගේ මානසිකත්වය පිළිගන්න නැත්නම් අනුස්කේ මානසිකත්වයට ගරු කරන්න යාම. ඒ මොකද අපේ මානසිකත්වයේ තියෙන ඔලොමල ගතිය නිසා. මම ඉන්න තැන ඉව වෙන්න දෙන්න බෑ කියලා. ඉතින් කඩුව ගන්නවා අතට. මේ දේවල් ඔබ කඩුව ගත්තත් නැත්නම් ඔබ වෙනස් වෙන්නේ නැහැ. ඔබ කොහොමයි? නිසා අම්මලා තාත්තලාට පෙන්වන්න බෑ දරුවෝ වැරදි කරනවා. අපි අල්ලපු ගෙදර කට්ටිය වැරදි කරුවට ගහන්නන්නේ. මගේ දරුවෝ බෑ. ඒ ගන්න කරන්නේ අපේ නරක දැන් ඒක විඥානය කියන කරන්නේ විඥානය කියලා නිපාන කියලා කියන යෝගාවදී නෝ මෙයාමින් මුලින්ම ලබන දෙයක් පුළුවන්. මන්දන ඒක මමත් අහන්න වටිනා ඒ ප්‍රශ්නේ මාත්. විඥානපත්‍ය සංස්කාර කියලා කියවනේ. සංස්කරණය කියන සංස්කාර කියන්නේ සංස්කරණය. සංස්කරණ තුන් ආකාරයෙන්නවා කාය සංස්කාර, වචී සංස්කාර, මනෝ සංස්කාර. භාවනා කරනකොට සංස්කාර කරන්නේ නැතුව අත්හැරයි. ඒකුණා පහල කරන්නේ නැහැ. කැමැත්තක් පාන. ඒක විඥාන මොකද? විඥානේ පච වෙනවා. විඥානේ තිබුණාට පච වෙනවා. දැන් නඩු නැත්තම් නඩුකාරයෙක් ඉතින් නම්කාරකම අකින්න. නඩු වැඩි වෙන්න වැඩි වෙන්න නඩුකාරයෙක් නම්කාර වෙන්න නඩුකාරය එන්නක කවදාකවත් නඩුවක් විනිශ්චය කරන්නේ නැහැ. දිගින් දිගට දිගින් දිගට එකතු කරනවා. මොකද වෙන්නේ? හැමදාම මිනිහට වැඩ තියෙනවා. කවදා හරි ආවොත් මේ උසාවියක් නඩු නැහැ. මොකද නඩුකාරයෙක්. ඉස්පිරිතාලයක් කරන ලෙඩු නැහැ. දොස්තරට මොකද වෙන්නේ? දොස්තර කැමති වෙන්නේ නිසා දොස්තර බලනවා කොහොම හරි මේ ලෙඩා නැවත නැවත ගේන්න මොකද්ද කරන්න පුළුවන් ඒක තමයි වෛද්‍ය ශාස්ත්‍රය කියන්නේ වෙන මොකක්ද වෛද්‍ය ශාස්ත්‍රය කරන්නේම ඒ ලෙඩා නැවත නැවත ගේන ක්‍රමයට මේ ළඟදීත් මම YouTube එකක් බලලා ඒක අහනවා මම එන ඔඩියෝ වල මෙතන කවුරු නිනා දාන ලෙඩා කණි පෙච්චි කෙනෙක්. අදක්වත් නැහැ. මුළු මානව ඉතිහාසෙම නැහැ. මොකද වෛද්‍ය ශාස්ත්‍රයේ මග බලා ගන්න විඤ්ඤා දිගටම රෝගියෙක් කරලා කියන්නේ මොකද ඒකට ටැක්ස් එක හම්බෙනවා. මේව තමයි අපි හිතන්නේ විශාල විශාල මානව දයාවෙන් කරන වැඩ කියලා. නමුත් ඒගොල්ලෝ කරන්න හදන්නේ ඒගොල්ලන්ගේ මල්ල පුරව ගන්න එක තමයි. ඒ නිසා විඥාණයට කරන් තියෙන එකම වැඩේ තමයි කැමැත්ත, චේතනා. එහෙම නැත්නම් සකස් කිරීම නැතුව ඇත්තමට අන්ධෙක් වගේ ඉන්නවා. කන්ති වලට බීරෙක් වගේ ඉන්නවා. මුලේ දුරට පුබ්බඩෙක් වගේ ඉන්නවා. කොන්දපණ දුරට මොකද කොන්දපණ නැති එකෙක් වගේ ඉන්නවා. බැන්නම් මලමිණියක් වගේ වෙලා බේරලා ඉන්න බලන්න. ඒකට විඥානේ පතරේ. විඥානේ කෙන්චි වෙනවා. විඥානේ කෙට්ටු වෙනවා. හැබැයි නෝන්ජල් ගතියක් වෙනවා. අපිට අන්න ඒක තමයි කණ්ඩ බැරි. එහෙනම් මම ඉඳලා වැඩ නැහැ. එතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. එතන තමයි මාන්නේ උසෝසලා අපි නිකන් ස්මාර්ට් වෙන්න හදනවා. ක්‍රාෆ්ටි වෙන්න හදනවා. ඒතරෙන් තමයි විඥානේ කරකවල අපි ආය ගන්න. ඒ නිසා ආස්වාස්වාස් කරන වෙලාවට හද්දයක් ආවට නාවා වගේ ඉන්නවා. භවනා උප්පරීමේ තමයි ඔය කතා කරන්නේ. කොටිම කියනවනම් මෙච්චර මහන්සිලා දියුණු කරන හදන සතියක් නැති උනායි කියලා ගණන් ගන්න තියෙනවා. උපරීම සතියකට තමයි අපි මේ මේ මහන්සි වෙලා දවස් හත භාවනා කරන්නේ. සතිය ආවත් හොඳයි. කමන්නේ නැවත් හොඳයි කියන එක. එතෙන් යනකොට සතිය વિશે අපිට වෙහසක් එනවා. ඒක දැන දිනවලදී මේ කතාව මතු කරුව මම පහුගිය ටිකේ මට කියන්න සිද්ධ වුණා ඒ මිනිස්සේ ගිහිල්ලා මේ ගමේ මිනිස්සේ ආම්දුගෙනට ආරාධනාවක් කරා. ආම්දුනේ අපේ ගෙදර දානයක් කියනවා අපි දානමකට විතර වගේ තමයි දෙන්න බලාපොරොත්තු වෙන දැන දානමක් ඉන්නවා. ස්වාමීන් වහන්සේ වැඩියොත් හොඳයි නොවැඩියත් හොඳයි නොවැඩියත් වැඩියත් හොඳයි ඒ වගේ තමයි සතියක් කියන්නේ ඔයා වැඩියත් හොඳයි නොවැඩියත් හොඳයි. නොවැඩියත් වැඩියත් හොඳයි කියලා පස්සේ සතියෙන් අපිට කොක්ක වදින්නේ. තියෙනවා නම් අපි වැඩ ගන්න නැත්නම් නැති බව දන්න. එච්චරයි. දැන් කාට ආරාධනා? ඈ? ඒක අපි අපි සතිය කියලා අඳුරන්නේ නැහැනේ. අපි හිතන්නේ සතිය තියෙනවා නම් ආර්යයටම එල්ලේ තියෙනවනේ ඉද්ද ගැහුවා වගේ කියලා හිතන්නේ. අපි කිව්වොත් ඒක සතිය තියෙනවා නම් හොඳයි. නැත්තම් හොඳයි. නැත්තම් වැඩියෙන් හොඳයි කියන්නේ නැතුව කියනවා තිබුණත් නැතත් කමන්නේ කියලා. ආ ඒකෝට සතියෙන් අපිට චිත්ත පීඩායන්නේ. අපිට ටෙන්ෂන් එන්නේ. එහෙම නැත්නම් මේ අපරාධ මෙච්චර දේවල් ගෙවලා ගත්ත මේ සතිය නැති වුණාට පස්සේ අපිට වෙනම දුකක් එනවා. ඉතින් සද්ධාවට, සතියට, විහියට, සමාධියට, ප්‍රඥාවට ඔක්කොටම කියන්නේ මේ වැඩ කටයුත්තක් අපි ළඟ තියෙනවා වැඩියොත් හොඳයි. නොවැඩියත් හොඳයි. නොවැඩියත් වැඩියත් හොඳයි කියනවා භාවනා කරන්න වැටුණා වැටෙන්න ගන්න යා. භාවනා කරලා ඉවරලා වැටෙන්න තරක් නෑ. ඉතින් මේක සාමාන්‍ය ආගමෙන් උගන්වන්න බෑ. මේක ධර්මයෙන් විතරයි උගන්වන්නේ. ඒ නිසා යෝගාවචරය ගංග දිගේ ඉහළට පින්න මිනිහෙක්. ගේත් ක්‍රේන් යන හැබැයි මේක ලෝකයේත් එක දබෙදා ගන්න යන්නේ. ලෝකයේත් එක්ක ඉන්නකොට ඒ ලෝකයාගේ භාෂාවෙන් කතා කරලා බබාගේ භාෂාවෙන් කතා කරලා ඉන්න අම්මාවගේ කටයුතු කරලා ඒගොල්ලෝ නැති වෙලාවක් අපිට තියෙනවා. ඒ වෙලාවේදී අපි බලා ගන්න ඕනේ මට මානව අයිතිවාසිකමක් තියෙනවා. මට බුදුහාමුදුරු කියපු විදිහේ දුර්ලභ මනුස්සාත්ම පහක් ලැබුණා මම මේක පරීක්ෂා කරලා බලන්න. වේදනාවක් එනකොට බැනුමක් සද්දයක් ඇහෙනකොට හිතවිල්ලක් කරක හිතවිල්ලක් එනකොට නෑ වුණා වගේ නොදැක්කා වගේ මට නෙවෙයි වගේ. කරගෙන ඉඳපු දෙනවනේ ඒ පේන්නේ ලෝකයා හිතන්නේ අපිට කැක්කමක් නෑ හංගුමක් නෑ ලෝන්ජල් වෙලා මොනම දෙයක් ගණන් ගන්නෑ. එතකොට අපිට දැක ගන්න පුළුවන් මේ නඩු නැති උසාවියක්. හේතු නැති ඉස්පිරිතාලයක්. අනේ එදාට තේරෙන පටන් ගන්නවා මේක මේ පොඩි කාලේ තිබුණ දේ අපි ළඟ පොඩි කාලේ තිබුණ දේ මේ දැනුම ලැබෙන්න ලැබෙන්න ඥාන ලැබෙන්න ලැබෙන්න පොහසත් වෙන්න වෙන්න පුළුවන් වෙන්න වෙන්න අපි අර වඳුරට වැලි පිය දුන්නා වගේ හැම අතිම කපන. ඉතින් අපිට තියෙන්නේ ඩීලරින් ප්‍රොසෙස් එක කායල් පොඩි දසුව හිටපු ගන්න ගියාම ඒ නිසා නිතරම බිග්ිනර්ස් මයින්ඩ් තියාගන්න කියනවා. ආධුනික හිතක් තියාගන්න කියනවා. කවදාකවත් ක්ලේම් කරන්න එපා. කවදාකවත් ඇසියුම් කරන්න එපා. කවදාකවත් රියැක්ට් කරන්න එපා. කවදාකවත් කොළමුට්ටල වෙන්න එපා. එනකොටම දැනගන්න ඕන්න ඕකට තමයි තකතිරුකම කියන්නේ. ඕකට තමයි ඕඩකම කියලා කියන්නේ. මම අන්දෙක් වගේ, බීරෙක් වගේ හැසිරෙන්න පුළුවන් වෙනවා නම්, කල්යාණ මිත්‍යා ටක් ගාලා අඳුරනවා. සාමාන්‍ය මිනිස්සු අපිව අnderrate කරනවා. ප්‍රශ්නයක් නෑ අපිට කායිවත් ලකුණු ගන්න නෙවෙයිනේ බුදුහාමුදුර හැමදාම අපිට කියනවා. උන්වහන්සේ අපිට අනුග්‍රහ කරනවා අපේ ඉවසීමේ ශක්තිය. එහෙම තමයි මේ 2500ක් සාසනය රැකුණේ. සංගු කරලා ෆන්ඩමෙන්ටලිසම් වලින් නෙවෙයි. ඉවසීමෙන්මයි. එහෙනම් ගානනාට කවුරු හරි නෑ. වෙලා ඒකට මුන්නේ නැතිනම් අහනවා ඇයි නෙගටිව් විදියට හිතන්නේ. කොයි කෙනෙක් ඇඬුවේ නැත්තම් ඒක නිකන් යුතුයකම් පැහැරවීමක් වගේ. ඒ නිසා මේ කුලියට හරි කවුරු හරි අඬන කට්ටිය ගෙනල්ලා ගෙදර කියන්න ඕනේ නැත්තම් ඊට මල ගෙදර අඩුවක්. දැන් පෙන්නන්න ඕනේ හින්දා ඒක සත්‍යව දැනගත්තා දුකයි කියලා පෙන්නන. ඉතින් මූණ නිකන් අට කරගෙන ඒ වෙලාවට මූණ හදාන මල ගෙදෙට මූණ හදනවා කියලා කියන්නේ. ඒ ඉන්දේ කියනකොට මූණ කැදේ එකෙන් දැකපුවම කියන්නේ මත් නෑ මල ගෙදරක් කන් කියලා මූණ පොඩක් දෙන්න බැරිද කියලා. <laughs> ඒ මූණ කැත මූණ අරගෙන යන්නේ නැහැ මල ගෙදෙට යනකොට. hina වෙලා ඉන්න මොනක් කියන එක කියලා මගුල් බෙදෙට යන්න මොන දෙන්න බැරිද කියලා. අපි මේ සෙන් බුද්ධ ආගම කියනවා අඩු ගන්න එක්කෙනෙක්ගේ ලාක්ෂ්‍ය මේස් මුන් 18ක්වත් තියෙනවා. මලගෙදි තැනට එකක් දාගෙන යන්නේ. ඒක ගලවලා තියෙනවා නම් මගුල් බෙදෙට යන තව එකක් දාන්න. කවුරු ණයක් ඉල්ලන්න වෙනවා නම් එක මොනක් දාන්න. Taman ණයක් ඉල්ලන්න යනවා නම් වෙන මොනක් දාන්න. කඩේට බඩු මිනිහා ගන්න එනවා දකින්න කස්තම එනකොට එක මොනක් දාන්න. බඩු රිටර්න් කරන්න එනකොට සේල්ස්මන් වෙන මොනක් දාන්න. ඒ මොනද මොන මාර්ග වල තමයි තියෙන 18 ගන්නේ නටනවා කියලා ඕක තමයි අපි කරන්නේ. හැබැයි කල්යාණ මිත්‍රයෝ නරකයි ඒක කරන්නේ. කල්යාණ මිත්‍රයෝ කියන්නේ මේ මෛත්‍රිකේ මුණු දාන්න ඕනේ. අපි අපි පුරුදු තාලේ යක්. මට කියන්න ඕනේ ගෙලිම කෙවන් ෂෝට් ඇන් ස්වීට්. ආලවට්ට මොකක්වත් ඕනේ සංස්කරණයක් ඕනේ නැහැ කියලා. ඒක පේන්නේ ඔළුවට තමල ගැහුවා. කෙලින්ම කතා කරා. අපිත් එකේ එක්කෙනෙක් කැම්පහැරිලා දුකින් වැළඳලා කැම්පහැරිලා නැති වුණා. ඉතින් ඒකට දුක් වෙනකොට ඉතින් මම කොයිදින් එහෙම වුණා නම් ඉතින් මැරෙනවා. ඉතින් කැම්ප හැදිලා ඒකෙදී මොකද දැන් අලුත් දෙයක් නෙවෙයි අපි දැනගෙන හිටියේ ඉතින් ඇයි එච්චර ඔක ලොකුවද එහෙම ඉතින් ලොකු දෙයක් විදිහට හිතන්නේ එහෙම ඒක ඉතින් ස්වභාවික දෙයක් කියලා. ඒක කාරිලා ගියා මාව බැලුවලු මම කවුගේ කාලෙන් මාස කීපකින් මම හරියට නෙගටිව් විදිහට හිතනවා. <laughs> මේ ළඟදී පාප් වහන්සේ බුදුරජාණන් වහන්සේ ගැන කියලා දුන්නා. මේ කරන විට කලින් අපේ කරා. මේ බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ දුක ගැන කතා කරන නිහිලිස්ටික්, නාස්තිකවාදී කියලා. ඊට පස්සේ විෂපරුන්ගේ සංගමයෙන් ලොකු කැළඹිල්ලකටපත් වුණා පාප්වාංශේ එහෙම දෙයක් කියපෙන්න. ඊපස්සේ බෙල්ලන්ගේ නායක හාමුදුරුවෝයි සෝවිත හාමුදුරුවෝ දෙන්න ආටිකල් දෙකක් ලියලා තිබුණා ඒක ගැන කතා කරලා මේ ඒක ගාන ඉඳලා මම කියනවා මට පාප්වාංශේ ගැන හරි සෝරි හිතෙනවා. කිම්මයි ගෙයි මැඩියෙක් වගේ යා මේ කරපු ප්‍රකාශ ගැන යාගේ ගෝලෝ තේරම දන්නේ නැක බුදුහාමුදුරු කියන්නේ කවුද කියලා පාප්වාංශේ අර වතිකානෝට කොටු වෙච්ච නිසා මිනිහා විතරයි දන්නේ නැත්තේ හැම කතෝලිකෙකම දැන් බුද්ධාගම අදහන්නේ කියලා. ඒ දන්නවා ඒගොල්ලෝ මෙයා දන්නේ නැතිකම ගැන. අනිතික මේ ආරක්ෂා කරපු කට්ටියට ඒක පොඩ්ඩක් කරගන්න බැරි වෙලා තියෙනවා. අපි කනගාට වෙනවා කියලා තුනක් මේ කට්ටියගේ මේ පරිපාලන සේවයේ තියෙන දුර්වකම් ගැන. කියලා උත්තර අපි මට උත්තර බඳින්න යන්න ඕනේ නැහැ. මේගොල්ලෝ හදන්න හදන්නේ නැහැ ලෝකේ දුක නැහැ. ලෝකේ ලෙඩු නැහැ. ඒ ඔක්කොටම උත්තර දෙන දෙයයන් ආන්සේගේ ඉන්ටෙලිජන්ට් ඩිසයින් එකේ ලූප්ස් නැහැ කියලා පෙන්වනවා. ඉතින් ඒක ඔප්පු වෙනකොට ඒගොල්ලෝ කියනවා අඩේ ඒක නිකන් හරි සැලෙන්න ඕනේ අපි නිකතල්ලි තියාගන්න ඕනේ අඬන්න ඕනේ කියලා. හැබැයි තකතිරුකමක් කරලා දිනවා කියන්නේ යන්නේ. ඒකයි අපේ පොඩකම්. ඒ විදිහට කියන්නේ ඕ දුක කාරී හොරි තමයි යන්නේ. ඒ වෙලාවට මූණ අට කරගෙන ඉන්න එකයි තියෙන්නේ. ඉවරනේ අර වචනෙන් දෙකෙන් කතා ඔක්කොම ඉවරයි. අර ඒ වෙලාවේ මූණ දාලා ඉන්න එකයි තියෙන්නේ. කියන්න ගියොත් තමයි කියන්න ගියොත් තමයි පොක්කවන්නේ. ඒ නිසා ඒ වෙලාවේ මෝඩෙක් වගේ ඉන්නේ කියලා කියනවා. ඥානිය තිබුණාට ඉඩියට් මොනවාක් කරන්න දන්නේ නැති කෙනෙක් විදිහට ඉන්නේ. එමේ ඉඳලා තමයි මේ ශාසනය මෙතෙක් කල් රැකුනේ. හැප්පිලා කරන්න බෑනේ. හැප්පෙනකොට වෙන්නේ අර වෛරය කාලා ජීවත් වෙන යකාට ආහාර දෙනවා කියලා. මම හිතනවා අපි පැය 8ට පටන් ගත්තා. 7ට. වතුරයට ඒ කියන්නේ තමයි පොළොව නිකන් හෙල්ලෙනවා වගේ. <clears throat> ඇවිදින පොළොව හෙල්ලෙනවා වගේ. එතකොට මේ ප්‍රශ්නය වාර්තාගත වීමේ අදහසින් නැවත මතක් කරනවා නම් මේක ප්‍රශ්නේ මතුවෙන්නේ සක්මන් භාවනා සම්බන්ධව. එතකොට මේ ලෑලි පොළවක ඇවිදිනකොට සමහර වෙලාවට ඒ පොළව නැත්තම් ඒ ලෑලි ටික පේන්නේ වතුර යට තියෙන එකක් වගේ චංචල කම්පන වෙන්න වගේ. ඉතින් මේ වගේ මේ අපේ ඉඳුරංගෙන් ලැබෙන අත්දැකීම්, ඉඳුරංගෙන් ලැබෙන මේ sannivedana වල සංඥා වැඩ කරන හැටි, විවිධ සංඥාවල් මේ බලපාන හැටි සමහර වෙලාවට භවනාදී පේනවා. උදාහරණයක් විදිහට ගත්තොත් තද බල පායන වෙලාවක කාන්තාරේ ඒ උණුසුම් වාතය පේන්නේ වතුර වගේ. ඒකට අපි මිරිඟුව කියලා කියනවා. කොච්චර උත්සාහ කරත් මේ මුවෙකුට පේන්නේ මේ ළඟම වතුරක් තියෙනවා කියලා. ඉතින් එයා හති දාගෙන දුවනවා. දුර දුර අන්තිමට අර ඇඟේ තියෙන දාඩියත් පිටුනට පස්සේ කාන්තාරේ මැරලා යනවා. ඒ වතුරම වතුරම තමයි පේන්නේ. ඉතින් අර මිරිඟුව කියලා දන්න නිසා බලහන බැලුවොත් අපිට පේනවා ඒක තෙතමනයක් සීතලක් නෙමෙයි පේන්නේ තද උණුසුමක් සහ වාතයක්. නමුත් ඒක පේන්නේ වතුරක් දීරයක් වගේ තිබහා තියෙන එක නදුවන. ඒ වගේ අපේ ඉඳුරංගෙන් ගන්නකොට අපිට අන්ත දෙකකට යන්න පුළුවන්. තීන දේ පේනවා, පේන දේ, පවතින දේ පේනවා, පේන දේ පවතිනවා කිව්වොත් ඒක තනිකර භෞතික වාදයකට වැටෙනවා. තීන දේ පේන්නේ නැහැ, පේන දේ තියෙන්නේ නැහැ කියලා ගත්තොත් ඒක තනිකර গুপ্ত විද්‍යාවකට වැටෙනවා. ওই දෙක මැද තමයි මධ්‍යම ප්‍රතිපදාව තියෙන්නේ. උදාහරණයක් වශයෙන් ගත්තොත් මිරිඟුව තියෙනවා, පේනවා, තියෙන වතුර තමයි පේන්නේ, පේන වතුර තියෙනවයි කිව්වොත් අපි දන්නවා පැහැදිලිවම මුවාට වෙච්ච වැඩේ වෙනවා. අනිත් එක තමයි සරුවචන්හන්සේට නිවනක් තියෙනවා අපට පේන්නේ නැහැ. ඒ නිසා සරුවචන්හන්ස කියනවා මේක පැහැදිලිවම අන්ධ පෘථග්ජනයාට පේන්නේ නැති උනාට නිවනක් තියෙනවා. පේන්නේ නැහැ කියලා. ඉතින් ওই දෙක මැද තමයි අපි එහාට මෙහාට දඟලන නිසා මේ දෙකම විවෘතව තියාගෙන ඒක තමයි අපේ තියෙන දක්ෂකම. අපි ත්‍රිසනයකකින් වෙන් වෙන්නේ අපිට මේ විකල්ප තුනම තියාගෙන ඉන්න ඕනේ. පේන දේ පවතිනවා, පවතින දේ පේනවා කියන්නේ ඒකාන්තයක්. ඇත්ත දේ පේන්නේ නැහැ, පේන දේ ඇත්ත නෙවෙයි කියන එක තවාන්තයක්. අපි ඉන්නේ මැද. ඉතින් මේ මතින් අපි ඉස්සරහට යන්න ඕන. ඉතින් එතකොට සක්මන් කරනකොට, පරියංග භාවනා කරනකොට, හොඳට සීයෙන් යුක්තව gedaratore වැඩ කරනකොට අපිට නොපෙන්නන පැතිකඩවල් පේන්න පටන් අර ගන්නවා. ඒක එනකොටම ඒක පිළිබඳව කුතුහලයක් සහ විනිශ්චයක් ඉල්ලන ගතිය අපේ තියෙන පෘථග්ජන ගතිය. මේකට භාවනාවේ උත්තරේ තමයි මේක නැවත නැවත වෙන්න දෙන්න කියන එක. මේක වෙනකොට වෙනකොට Tamanට ඒක අත්විඳ ගන්න, අත්දක ගන්න, ඒක පිළිබඳව අස්තර විස්තර අලගිය මුලගිය සියල්ල දැක ගන්න අවස්ථාව ලැබෙනවා. ඒ නිසා මේක මේකට කියන්නේ භාවනා ආසේවන අවස්ථාව කියලා. ඉස්සල්ලාම ඇසුරු කරනවා. ඊගාට භාවිත අවස්ථාවක් තියෙනවා. මේකත් වෙන්න පුළුවන්. හදිසි වෙන්නේ භාවිත කර කර යනකොට අන්තිමට බහුලීගත කිරීමෙන් ආශේවති භාවේති බහුලීකරෝති කියනකොට ඉතින් තේරෙන පටන් අර ගන්නවා අපේ ඉඳුරන් කියලා කියන්නේ බොහොම සීමිත ශේෂ්ත්‍රයක වැඩ කරන උපකරණ ටිකක් අපි ඒක විශ්වාස කරන තමයි සංසාරේ දුවන්නේ. ඒක හරියට කියනවා නම් මේ සියලු තරංගවල ආලෝක තරංග කියලා කියන්නේ වර්ණ හතක් විතරයි. ඊට පල්ලෙහා ශබ්ද තරංග තියෙනවා, රේඩියෝ තරංග තියෙනවා, එක්ස්රේ තරංග තියෙනවා. ඒවා වැඩක් අතර පේන්නේ නැහැ. ඉතින් කවුරුරකෝත් පේන දේ තමයි තියෙන්නේ, තියෙන්නේ පමණයි පේන්නේ කියලා. එතකොට අපි අනිත් තරංග පිළිබඳව අභියෝග කරා වෙනවා. ඉතින් අපිට කියන්න දෙන්නේ පේන කොටසක් තියෙනවා, නොපේන කොටසකුත් තියෙනවා. හොඳට හිත සුද්ධ වෙනකොට අර නොපේනකොට හොල්මන් පේනකොට අපිට පේන්නේවා গুপ্ত දේවල් වගේ. නිසා භාවනා කරගෙන යනකොට ඒ වෙනදා නොතිබිච්ච නොදැනිච්ච යම් යම් සම්බන්ධතා අන්වය ඥාන තර්ක ඥාන පහළ වෙනවා ඒ වයිදී කලබල වෙන්නේ නැතුව නැවත නැවත කිරීමෙන් තමයි අපි ඒක ඒ අහම්බෙන් ලැබිච්ච අත්දැකීම තහවුරු කරගන්නේ. ඒකට තමයි අපි භාවනා කරනවා කියන්නේ බහුලීගත කරනවා කියන්නේ. මම පැය දෙකමාරක් කාලයක් ගත කරා. ඒක නිසා මේ දවසේ කටයුතු නම් මෙතනින් સમાප්ත කරමු කියලා මම යෝජනා කරනවා. අවසරයි සංඝයාතන අපි මේ පළවෙනි දවසේ සාර්ථක නිමාවක් තියෙන ඉතින් ඒ නිසා අපි දවසේ අපි රැස් කර ගන්නා ලද යම් සීලමේ සමාධිමේ ප්‍රඥාමේ භා ශක්තියක් වෙනවා නම් කුසල් ශක්තියක් ඒ සියලු ශක්තිය මේවා සංවිධානය කිරීමෙන් අපිට පෙනී නොපෙනී උදව් කරපු සියලු දෙනාටම අත් වේවා ඒ සියලු දෙනාගේම ප්‍රාර්ථනා ඉෂ්ට වේවා ඒ වගේම අපේ නවීන මිය පරලෝකයේ බිම්බලාපෘතුණ යම්තා ඥාති පිරිසක් ඉන්නවා නම් ඒ සියලු දෙනාටම ආත්මය කරන පින දකින්ද, පේන්න මේ පැත්ත දිහා බලන්න හිත් පහළ වේවා. බලලා අපේ දරුවෝ, අපේ ශිෂ්‍යෝ, අපේ යාළුවෝ අපිටත් වැඩි හොඳට පින් කරගෙන ඉන්නවා කියලා සතුටේ මුදිතාහිත් පහළ වේවා සාදු කියලා පින් අනුමෝදන් වෙත්වා කියලා ප්‍රාර්ථනා අපිටත් ඒ වාගේ මේ විවිධාකාරයෙන් රැස් කර ගන්න ලද පින් කිසිසේත්ම භවගාමී උපදී කුසල් සඳහා නොවේවා යම් විදියකට එවැනි භවගාමී උපදීමේ කුසල් ලැබුණොත් ඒ සියල්ල ගෙවම් කරලා අවසානයේ බුද්ධ ආධුත්වයන් වහන්සේලා අපෙමින් වැඩවදාල් සාන්ත වූ ඒ සුන්දර අමාමා නිවන පිණිසම රැස් කර ගන්නාලද සියලු කුසල් හේතු වාසනා වේවා කියලා. ඒ අදාසින් අපි ඊත්තාවතා ආදී ගාථා සජ්ජායනා කිරීමේ දවසේ කටයුතු නිමාව සටහන් කරමු. ඊත්තාවතා චම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවා අනුමෝදන්තු සබ්බ සම්පත්‍ති සිද්ධියා හිතාවතාච නම්මේ සම්භතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතා අනුමෝදන්තු චිත්තාවතාච නම්මේ සම්භතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාදත්තා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්칸තු මං පරං ඉදං වූ ඥාතිරං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතිරං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතිරං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි